කියනවානේ මෙතනවත් අය අද පොස්ට් කොහොමද සී ප්‍රතිජීවි වෙන්නේ නේද නෛෂ්කර්ම පාරමිතාව පෝරණය කරමින් මේ ප්‍රතිපත්ති මාලාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා පෙනෙන්නේ සංස්කෘතින් මිදී විමුක්තිය නිර්වාණ සෝය ලබා ගැනීම සඳහා නිර්වාණය ලබා ගැනීම සඳහා සෑම අයෙක් විසින්ම තුන් ආකාරයකින් ඉක්මනට ඕන. සාමාන්‍යයෙන් ඉක්මනවා කියන්නේ සංවර වීම කියන අර්ථය. මොනෝ සෑම කෙනෙකුටම සේක කියන වචනේ පාවිච්චි කරන නැත්නම් සෛක්ෂ්‍ය කියන වචනේ යොදා ගන්න. ඉක්මන පුද්ගලයා කියන අදහසයි. ඉක්කදීතිකෝ වික්‍රේ වික්‍රෝ පස්මාසෙක්වති ඉච්ඡති බුදුරජාණන් වහන්සේ විසින් වදාළා මේ ඉක්මන නිසායි මහණෙනි වික්ෂෝකට සේක කියලා ප්‍රකාශ කරන්නේ ඉක්මන පුද්ගලයා කියලා ප්‍රකාශ කරන්නේ ඉන්ද්‍රසික්කති කුමකද උමතිලාලමේ ඉක්මීම ඇති කරගන්නේ අදශීලම් පිසික්කදී අදතික්කම් පිසික්කදී අදපඤ්ඤම් පිසික්කදී අදශීලේහි අධිචිත්තේ අධිපඥාව කියන මේ සීල සමාධි ප්‍රඥා කියන විශිෂ්ඨවලව පූර්ණේ කරන ශික්ෂාවට එක්මීමකට සංවර භාවයකට පත්වන්නට ඕන. මේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවන් සම්පූර්ණම වන්නේ අර්ථ ඵලයෙන්. ඒ දක්වාම මේ ශික්ෂාව සම්පූර්ණ කරන්නට ඕන. පොත්වල දැක්වෙන හැටියට සීලය සෝවාන් වෙනකොට සම්පූර්ණ වෙන අය සමාධිය අනාගාමී වෙනකොට සම්පූර්ණ වෙන අය ප්‍රඥාව සහන භාවයේදී පරිපූර්ණත්වයටපත් වෙනවා කියලා ප්‍රකාශ වෙනවා. මේ පින්වත් අය මේ අෂ්ටාංග උපෝසථ සීලේ හෝ දස සීලේ පිළිපදගත් මේ ශිල්පදා රස්සාගෙන කියන සීලෙදා මේ පින්වත් අය පිටමිනවා. ඒකට අද දවසේ ගමන පුරාණ මේ ත්‍රිශික්ෂාවෙන් ත්‍රිශික්ෂාව අතරින් සීල සංවරය නැත්නම් මේ සීල ශික්ෂාව මේ අය පූර්ණේ කරනවා. මේ අය විසින් අද තමා මේ සමාදන් වූ අට සිල් වලට හෝ දස සිල් වලට පමණක් සීමා නොවේ තමාගේ ඉන්ද්‍රියන් පුළුවන් තරම් සංවර කර ගැනීම සඳහා ඇහැට කවර රූපයක් දැකෙන දැක්කත් හොඳක් හෝ නරකක් හෝ ප්‍රිය හෝ අප්‍රිය හෝ දෙයක් ඒ කිසිම රූපයක් කෙරෙහි ලෝභයක් හෝ ද්වේෂයක් ඇති නොවන ආකාරයෙන් සිත අවස්ථා කරගන්න ඕන. දකින්න දකින්න රූප කෙරෙහි අපේ ඇලීම ගැටීම ඇති වෙනවා නම් මේ ඕ දවසේ මේ කරන ලබන සමාධි සීල සමාධි ප්‍රඥා විරිෂ්ඨා පෝණය කිරීමේ ප්‍රතිපත්තිමාදාව නැති වැඩක් නැහැ. එම නිසා පුළුවන් තරම් සමාජයේ රාගයක් හෝ ද්වේෂයක් ඇති වෙන යම් කිසි රූපාරම්මණයක් ලැබෙන විටම දකින්නවා දකින්නවා දකින්නවා කියන එක මෙනෙහි කරලා ඒ සිත එතනම නතර කරගන්නට උත්සාහ ගන්න. කනට කවර ශබ්දයක් ඇසුණත් ඒ ශබ්දේ නිරුව සම්නිරුවත් ඒ තුලින් අපගේ සිත භවනා ගමනයෙන් පිට යනවා නම් අත්ද ලෝභය ද්වේෂයක් ඇති වෙනවා නම් වහාම කනක් සංවර කරගන්න ඕනේ ඇහෙන ශබ්දයකදී අවධානය යොමු කරන්නේ නැතුව ඇසෙනවා ඇසෙනවා ඇසෙනවා කියලා නැත්නම් යලි යලි යලි ඒක සිහිපත් කරන විට කන සංවර කරගන්නට පුළුවන් වෙනවා. ලැබෙන්න නාසය දිව ශරීරයේ මනස කීමෙන් කියන සංවර කරගන්නට ඕනේ. ඒ ඉන්ද්‍රිය සංවර සීලයට මේකින් අත්හැර අද අවධානය යොමු කරලා ඒ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන. ඊටමතරව මේ ආහාර පාන ආදී ගන්නා විට මේකින් අත්හැර අද දවසේදී නිවෙස් වලදී ආහාර ගණනාව විදිහට ඒවා කෙරේ දිගින්නේ නැතු ඒගොල්ලෝ පස්සේ දැනෙන්නේ නැතු මේ සංස්කාර විමුක්තිය ලබා ගැනීම සඳහා සතර දුකින් ඈත් වීම සඳහා මේ ප්‍රතිපත්ති පූර්ණේ කර ගැනීම සඳහා අපි මේ ආහාර පාන ගන්නෙ කියලා එම සිතින් නුවණින් සියපත් කරලා ඒ ආහාර පටික්කුල මනස්කාර වශයෙන් හෝ දාස් මනස්කාර වශයෙන් හෝ බලමින් ගත යුතු වෙනවා අද කෝල මනස්කාරය වශයෙන් ගන්නයි කියේ ඒ ගන්න ලබන ආහාර පිළිකුල් භාවයට පත්වන ආකාරයේ දක්මින් වනින් සිතමින් ආහාර ගැනීම. අනන්ත ආහාර ටික එනුවාන් පස්සේ ඊටම අප්‍රිය භාවයට පත් වෙනවා. ඒවා කටට ගත්තාට පස්සෙ පොණු කෙලාදී සම්බ මිශ්‍ර වීමෙන් ඒ නැවත එළියට ආරගෙන නැවත ආපසු මුව තුළට ගැනීමට නැතිවන කර්මතම දුරුස්ථානය වුණා. ඒ ආකාර ආමාසගත වූාට පසු එයින් ගලන්නා වූ පෝජස් පිටාසෙන් ගලන්නා වූ අකුණාසෙන් ගලන්නා වූ මේ පෝජස් ආදී නිසා ඒ ආහාර දැන් මේ ආහාර ගන්නා විට ප්‍රිය ස්වරූපයෙන් තිබුණත් අතසේම අප්‍රිය වූ වමන භාවයටපත් වෙනවා. එයත් ප්‍රමාණිකෝදව පැය ගණන් යනකොට පැය හතරක් පමණ අඩංගු වශයෙන් ආහාර දිවීම පිටලා ඉවර වෙනවා කියලා කියනවා අසුචි බවට පත් වෙනවා. මේවා තමයි මේ අපි ගන්න ආහාරවල තියෙන කටකූල මනසකාර ස්වરૂපය. ඒ ආහාර නිසා තමයි අපගේ මේ නවතරින් මේ ආහාර අසුචි ලැබෙන්නට පටන් ගන්නවා. අන්න කලාඳුරු කණෙන් ඒ වගේම ඇස්වලින් කබ්බ කඳුළු සුදු දියර තුන කෙලෙසෙන දහයේ මෝත්‍රාසෝතන මේ තේරුම කොටස් ওই ගන්න ලබන ආහාර වලින් තමයි නිෂ්පාදනය වන්නේ. එම නිසා මේ ආහාර වලින් ඇති වෙන ප්‍රතිඵලය මේකයි ඉවෙන් නිතයෙන්නේ මෙන්න මෙවැනි පිළිකුල් කොටස් කියලා මෙනෙහි කරන්නට පුළුවන් නම් කෙනෙකුට ආහාර ගන්න අතරතුරදී ඔහු විසින් ඇත්ත වශයෙන්ම ආහාර ගැනීමක් භාවනාවක් කරගත්තා කරගන්නවා වෙනවා. අටික්කෝල මනසිකාරය දිනු කළා වෙනවා. මේ විදිහට මේ පින්වත් අය ආහාර පාන අදවස ගන්නවා නම් බොහොම හොඳයි. යම් කිස්කෙනුගේ නුවණ දිනු වෙලා තිබෙනවා නම් මේ ආහාර ධාතු වශයෙන් මෙහෙය කරමින් ගන්නට පුළුවන්. මේ ආහාරවල තියෙන්නේ පඨලියා පොතේජෝ වායු ධාතු හතර හැර අනිකශක් නෙවෙයි කියන අදලකින් දැකලා ඒ ආහාරවල තියෙන ධාතු මෙහෙය කරමින් යම් කිසි කෙනෙකුට ආහාර ගන්න පුළුවන් නම් මේකත් දවසස් ආහාර ගැනීමක්. එම නිසා ත්‍රිසං සතුන් ගොදුරු ගින්නාසේ නැත්නම් මේ දින ගණන් බඩගින්නේ සිටපු සුනඛයන් වැනි සත්‍යයන් ආහාර ගන්නාසේ ආහාර පාන ගන්නේ නැතු අද දවසේ පමණක්වත් මේ පින්වත් අය ඒ ආහාර අර කලින් කියපු විදිහට ප්‍රතිකූල මනසකාරයේ හෝ එහෙම නැත්නම් දහස් මනසකාරයේ හෝ සිරිය පිහිටවමින් ගන්නවා නම් ඒක ඉතාමත්ම යෝග්‍යයි ඒකට මේ ඇගේ සීලය තවදුරට සම්පූර්ණ වෙනවා. එම නිසා මේ පින්වත් අය මේ අදිශීලං කිසිත්තේ අදිශීලේ දාහික්මනවා කියන කොටස මේ විදිහට කටයුතු කරන විට පරිපූර්ණත්වයට පත් කර ගන්නවා. මේ නිසා සීලය මා සම්පූර්ණ කරන්න ඕනේ කියන අදිටන පෙරකටගෙන මේ සමාදන් වූ ශික්ෂා කඩවලට අමතරව ඉන්ද්‍රිය සංවරය පිළිසින් ආරක්ෂා කරගැනීම ආහාර පැන ගැනීමේදී සංවර වන්නට ඕනේ. මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශිෂ්ඨාවන් පූර්ණ වීම තුළින් තමයි අපට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ. ඒ සංවර වීම ඇතිවන්නේ අස්සාකාරයෙන් වන සංවර වීමක් අපේ සිත තුළ ඇතිවීමෙන් පමණයි. මේ පස්සාකාර පිළිබඳව අපි මේ ප්‍රථමයෙන් දේශනා පවත්වලා තියෙනවා. මේ හැයක අන්න දෙන්නේ නැහැ. සීලයෙන් සංවර වෙනවා. සතියෙන් සංවර වෙනවා. සීල සංවරය, සති සංවරය ඒවලට කාන්ති සංවරය, එදසීමේ සංවර වෙනවා. දීර්ය සංවරය, දීර්ය සංවර වෙනවා. ඥාන සංවරය, ප්‍රඥාවෙන් සංවර වෙනවා. මෙන්න මේ සංවර වීම පහ ගැන මේකින් අත්යට අවබෝධයක් තිබෙන්න ඕන. මේකින් අත්ය දැන් අවුරුදු එකමාරක පමණ ආසන්න කාලයක් මේ ස්ථානෙට පැමිණියා. පසුගිය කාලයේදී ඉතාම සරල ධර්ම දේශනාවලටයි මේකින් අත්ය අපව යොමු කළේ. මේ වසරේදී පරමද්දරට ගැඹුරු ධර්ම දේශනා වලට මේ අය යොමු කරගීමට අප අදහස් කළා. ඒ නිසා අප ගිය වාරයේදී මේ පින්වත් අයට භාවනාවට පිටකර වූ භාවනාව පිළිබඳ කටයුතු ධර්මයන් විදහා දක්වන දේශනාවක් ඇසීමට සැලැස්සුවා. අනත්තාන පස්සනාව ගැන. අද අවස දෙකම ආඩ තුනට පමණ අප කලින් කියපු සංවර පහෙන් පළමු සංවරයේ වූ සීල සංවරය පිළිබඳව කරන දේශනාවක් මේකෙන් අත්හැරට ඇසීමට කලස් කරන පරස්සන්නට මා අදහස් කරනවා. මේ දේශනාව ඇත්ත වශයෙන්ම අද වෙන දවස්මයි කලේ පෙබරවාරි 4 වෙනිදා දවසට මිනිසා ඒ දේශනාව අදන්න දැනීම සුදුසුයි කියලා මට හිතෙනවා. ඒක ඉතාම සරල දේශනාවක් ජීවිතයට එකතු කරගන්න හැකි ධර්මයක් එකතු කරගත යුතු ධර්මයක්. එම නිසා මේ දේශනේ සවසට අහන්න. අද එදා ගිය පොයදා මේ පින්වත් ඇයට අනස්සාන ප්‍රශ්නා වෙන කරුණු දැක්වු නිසා අද දුක්ඛාන ප්‍රශ්නාව අරලා කරලා කරන ලද දේශනාවක් ඇසීමට මේ පින්වත් ඇයට මේ පින්වත් ඇයට ඇසීමට සැලැස්වීම මා කල්පනා කළා. මේ දුක පිළිබඳ මනා අවබෝධයක් සෑම කෙනෙකුගේම සිත තුළ ඇතිවන්නට ඕන. එදා ආස්බබුද්ධ ශාස්ත්‍රයේදී වික්ෂුන් වහන්සේලා 509ක් මේ දුක ගැන මෙනෙහි කරන භාවනාවේ නිරත වුණා. මේ දුක කියන එක සම්පූර්ණයෙන් නැතිවන්නේ අපගේ ඇඟ සහ සිත තිබෙන තාක්කල් පමණයි. එම නිසා මේ යෝගාවචරයන් 500ක් වික්ෂුන් වහන්සේලා මේ දුක පිළිබඳව නැවත නැවත මනසිකාර දියෙමින් ඒ දුක්ඛානුපස්සනා වඩමින් වාසය කළා. අවුරුදු 20ක් ඉඳලා මනුෂ්‍යයන්ගේ ආයු කාලයේ ඒ මුළු ආයු කාලයේ පුරාම වාගේ ඒ වික්ෂුන් වහන්සේලා දුක්ඛානුපස්සනා වැඩුවා නමුත් තමගේ පාරමී ශක්තිය සම්පූර්ණ වී නැති නිසා දෝ ඒ ඇයට නිවන සැනසෙන්නට ආස්පබුද්ධ ශාසනයදී නැති වුණා. නමුත් ඒ ගන්නාන උත්සාහය විස්තර වුණේ නැහැ. ඒ අය එක්සත් ශක්තියේ බලයෙන් දුකතිගාමී නොවේ සුගතිගාමී වී අපේ බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේදී මනුෂ්‍යයන් වශයෙන් එකදුනා. සංසාරික පුරුද්දන්ව ඒ අය අපේ බුදු පියාණන් වහන්සේ හමුවට ගොස් පැවිදි වුණා 500 දෙනාට. බුදුරජාණන් වහන්සේ ඒ අයගේ උපනිෂ්ඨ සම්පත්තිය බැලුවා කුමක්ද මේ අයට වඩාත්ම යෝගා ගෝචර වන්නේ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම සඳහා කියලා. ඊට එවිට බුදුරජාණන් වහන්සේට පෙන්වන ඒ යෝගාවචරයන් විසින් මේ වික්ෂුන් මහසීලා විසින් ආශ්‍රව බුද්ධ ශාසනයේ දුක්ඛ දුක්ඛානුපස්සනා වඩලා තියෙනවා දුක අරමුණු කරමින් මානසිකාර පවත්වලා තිබෙනවා එම නිසා ඒ 500 දෙනාට බුදුරජාණන් වහන්සේ වදාළා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මබ්බෝ විසුන්දියා එන්න මේ කතාව මේ අදහස කෙටි අදහස මේකයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති මේ සියලුම සංස්කාරයන් දුක්ඛය යම් විටක විදර්ශනා ප්‍රඥාවෙන් දකිනවා නම් අන්න ඒ දැකීම තුළින් අත නිම්බින්දති දුක්ඛයේ මේ දුක්ඛ හෝ සංස්කාරයන් කෙරෙහි නිම්බින්දති එකල කියනවා ඒ සමග්ගෝ විසුද්ධිය කල කිරීම තමයි මේ නිවන් සුව සඳහා තියෙන මාර්ගය මේ ගාථා විස්තරකට අවසන් වෙනකොට අර කාශ්‍යප බුද්ධ ශාසනයේදී දුක්ඛානුපස්සනාව වඩලා ප්‍රගුණ කරලා නැවත නැවත බෞලීකරණය කරලා සිටි නිසා ඒ භික්ෂුන් මහසේලා 500 දිනාටම රහත් භාවයෙන් අමා මහ නිවන සැනසීමට වාසනා ශක්තිය උදානවා. මේසා මේකින් අන්තයට මේ දුක්ඛානුපස්සනාව අලලා කරන ලබන මේ දේශනාව ඇසීම තුළින් යන්නේකින් මේ අයගේ පාරමී පුණ්‍ය ශක්තිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් මේ ජීවිතයේදී නිර්වාණ ධාත සාක්ෂාත් කර ගැනීම සඳහා එසේත් නැමැතිනම් මේ බුද්ධ ශාසනයේදී නිවන් සුව ලැබීම සඳහා මේ අයගේ පාරමී ශක්තිය සම්පූර්ණ වී නොමැතිනම් අවදාව බුද්ධ ශාසනයේදී නිවන් සුව ලැබීම සඳහා ඒකාන්ත වශයෙන්ම ඒ දුක්ඛානුපස්සනාව අනුව කරන ලබන මානසිකාරය ඒ දුක්ඛානුපස්සනාව අලලා කරන ලබන දේශනාව ශ්‍රවණය කිරීමේ කුසලය උපනිෂ්ඨ වෙනවා හේතු වෙනවා නිසකයි. එසේම වේවා ඔයතුලින් මේ ඇයට නිවන් සමාප්පත් වේවා කියලා අපිත් ආශිර්වාද කරන්න. මේ දුක පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට මේකින් මත උත්සාහ කරන්නට ඕන. මේ සංස්කාර ලෝකයේ කෙරේ ලෝකයේ කෙරේ මෙසේ ඇලෙන්නේ. මෙසේ ඇලීම නිසා යටි යටි මේ සංස්කාර ගමනේ නිරතවන්නේ නැවත නැවත මේ සංස්කාර දුකටම අප පත්වන්නේ මේ සංස්කාරයන් දුකක් වශයෙන් නොගෙන සැපක් වශයෙන් ගන්නා අවිද්‍යාව අපගේ සිත තුළ තිබෙන නිසා එම නිසා මේ අවිද්‍යාව අඳුර මතක හෝ දුර වීම සඳහා මේ සංස්කාරයන් දුක දුක දුකක් යයි වෙනුම් වෙනුම් කරන ලබන ප්‍රඥා ආලෝකයේ අපගේ හද තුළින් මතුවන්නට ඕන. එසේ මේක දුකක් වශයෙන් නොතේරෙන නිසාම මේ සංස්කාර ලෝකයේ දෙවි සත්‍ය ඇලෙනවා. හරියට පළවෙනියන්සේ ඔහුට පේන්නේ නැහැ ඔහුට තේරෙන්නේ නැහැ විහිදැල්ලකට පැනීම තුලින් දුකක් ඇති වෙනවා කියලා. ඒ පළවෙනියා හිතන්නේ ඒක සැපක් කියලා ඒ පළවෙනියාට ඒක සත්‍ය වශයෙන්ම සැපක් වශයෙන් ඉවැටෙන්නේ. නමුත් ඒක දුකක් ඒක දුක බව ඔහුට වැටහෙන්නේ නැවත නැවතත් මේ විනිදැල්ලකම පරිණා කවදා හෝ දවසක මේ විනිදැල්ලම විනාශ වෙන තෙක්. එතෙක්ම ඔහු පරිණා අන්න එලෙසින්ම මේ ලෝකයේ අවිද්‍යාවෙන් බරුණු අර්ථයට මේ දුක දුකක් වශයෙන් වැටහෙන්නේ නැහැ. එම නිසාම මේ දුක නැවත නැවත ඇති කරන සංස්කාර ගමනේ විරත වෙනවා. ඒ දුක දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි අත් නිම්බින්දතේ මේ සංස්කාරයන් කෙරෙහි පරිචින්තන්නේ. නිම්බින්දන් තෝ විරජ්‍යති විරාගා විමුච්ඡති බුදු ඥානන් වහන්සේ නිතර වදාළ ප්‍රකාශ කළ පාඨයක්. එසේ කලකිරීම තුළින් නිම්බින්දන් තෝ විරජ්‍යති මේ සංස්කාර කෙරෙහි රාගය අත්හැරී යනවා විරාගය පහළ වෙනවා. විරාගා විමුච්ඡති සංස්කාර කෙරෙහි විරාගයේ ඇති වුණාට පසුව සංස්කාරයන්ගෙන් අත් මිදලා විමුච්ඡති නිදහස් වෙනවා නිවන්සෝ ආරක්ෂා කරනවා. එම නිසා මේකෙන් අර්ථය මේ දුක පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුයි කියන පරම අදිෂ්ඨානයක් පෙරට කරගෙන මේ ඒ දේශනේ අසන්නට ඕන. මේ අවර භවනාවක නිරතුණක් නිර්වාණ සම්පතිය සාක්ෂාත් කිරීමට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්නට ඕන. ඒ තියෙන පළවෙනිම අංගයයි සම්මා දිට්ඨිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය වදාළේ දුකක්ම ඇති වෙනවා දුකක්ම නැති වෙනවා කියන අවබෝධය ඇතිවීම මහණෙනි සම්මා දිට්ඨිය කියන්නේ. දුක්ඛමේව උපජ්ජමාන අවස්ථප්පති දුක්ඛං නිරුද්ධමානා නිරුද්ධති. අන්න ඒක දුකක්ම ඇති වෙනවා දුකක්ම නිරුද්ධ වෙනවා. අනේකන සංකති නවිචිච්ඡති අපරප්පච්ඡානා මේ වශයෙන් හෝති තාසාවෝ පච්ඡාන සම්මාදිට්ඨිය හෝති මෙලෙසින් අදාළන පිළිනවා මේ දුකක් නැති වෙනවා දුකක් නැති වෙනවා ඒ ගැන කිසිම සැකයක් නැහැ ඒ කියන්නේ සම්පූර්ණ ස්ථාවරවම තමාට අවබෝධයක් ඇති වෙන අප්‍රප්‍රචානාන් මේ වශයෙන් සිද්ධ හොති. ඉහිලා අන්නයි කියන ශානදී පොත්පත්වල කරුණු දක්වා ඇති ශානදී සමාගයේ පද තුලින්ම පස්චාසලෙෂන් පෙන්වුම් කරගෙන අවබෝධ කරගෙන ඇති කර ගන්නවා දැනීමක් අවබෝධයක් මේ දුකක්මයි ඇතිවන්නේ දුකක්මයි නිරුද්ධවන්නේ. එතකින්ම අපේ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා. එම නිසායි බුදුරජාණන් වහන්සේ සම්මා විද්‍යාව ලෙසින් විස්තර කළේ වෙනත් තැන්වල සම්මා විද්‍යාව විස්තර කරනකොට උන්වහන්සේ වදාළේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං කියලා. දුක්ඛ පිළිබඳ ඥානය, දුක්ඛ සමුදය පිළිබඳ ඥානය, දුක ඇතිවීම පිළිබඳව දුක නැතිවීම පිළිබඳ ඥානය, දුක නැතිවීමේ මාර්ගය පිළිබඳ ඥානය, මේ කරුණු හතර පිළිබඳ අවබෝධයක් සම්පූර්ණ තියෙනවා නම් එතකින්ම සම්මා දිට්ඨිය ඕගේ සිත තුළ ඇති ඇති වී තිබෙනවා. එම නිසා මේ දුක ගැන අවබෝධයක් ඇති වීම ඇත්ත වශයෙන්ම ආර්යසංග මාර්ගයේ ගමන් කිරීමක් කියලා මේ අය හිතන්නට ඕන. අපි දුක් කියන ඥානය ඇති කරගන්න කියන්නේ දුක කියලා දුක පිළිබඳ ඥානයයි අපි මේ ඇති කරගන්නේ. ඒ තුළින් අපේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. මේ දුක පිළිබඳ සම්මා දිට්ඨිය ඇති වෙනකොටම මේක දුකක් මේක දුකක් මේක සැපක් නෙවෙයි කියලා සංකල්පනා ඇති වෙනවා. මේ නිසා මේ දුකින් අත් මිදෙන්නට ඕනේ කියලා අදහස් පහළ වෙනවා. ඒ අදීම නිසාම ඒ අදහසේ සංකල්පන සම්මා සංකප්ප වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවෙනි මාර්ගාංගය වෙනවා. දුක පිළිබඳ අවබෝධය ඇතිවීම තුළින් එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියත් ඇති වුණා සම්මා සංකප්පයත් ඇති වුණා. මේක දුක පිළිබඳ අවබෝධයක් ඇති වෙනකොට මේක දුක දුක දුක කියලා පිටතින් කතා කරලා කියනවා. ඒවට කියන්නේ විතක්ක ਵਿਚාරය කියනයි කියලා. හිත තුළින් මෙලෙස මේ සංස්කාරයන්ගේ යථා ස්වરૂපය යථා පරිදි දකින්න. මේ සංස්කාර ලෝකේ දුක දුකක් හයි අවබෝධ වන විට චිත්ත තුළින් එවැනි විතක්ක ਵਿਚාර ගලා යන නිසා සම්මා වාචා වේදී ක්‍රියාත්මක වෙනවා. එම නිසා දුක පිළිබඳව යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඔහු සම්මා වාචාව සම්පූර්ණ කරනවා. ඊළඟට ඔහු ඒ දුක පිළිබඳ අවබෝධය ඇති වෙනකොටම සමාගයේ කායික වාචික මානසික දුෂ්කරක්‍රියාමේ වැරදි ක්‍රියාවලින් ඈත් වෙන යහපත් කායික ක්‍රියා කරනවා යහපත් වාචික ක්‍රියා සිදු කරන්නේ යහපත් මානසික ක්‍රියා සිදු කරන්නේ එම නිසා ඔහු යහපත් කර්මාන්ත සම්මා කම්මන්ත කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා දුක්ඛ පිළිබඳව දුක්ඛය පිළිබඳ යම් කෙනෙක් ධර්මඥානය කරනවා නම් ඔහුගේ සිත තුළ මෙලෙසින් ඒ සම්මා සම්මන්ත කියන ආර්යකාන්ත මාර්ගයේ අංගයක් වඩනවා වෙනවා. ඊළඟට මේ දුක පිළිබඳ අවබෝධයක් ඇති වන ආකාරයෙන් යම් කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරනවා නැත්නම් භාවනාවක නිරතවනවා නම් ඕ උත්සාහ කරන්නේ මේ නූපන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා නිර්වාණ සම්පත්තිය නූපන් කුසල ධර්මයක් ඒ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කරගන්න ලබන උත්සාහය තමාගේ සිත තුළ පවත්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඊට උත්සාහය ඔහුගේ සිත තුළ ඇතිවන්නේ එම නිසා ඔහුට සම්මා වායාමයක් ලැබෙනවා මේ සංස්කාර රූපය දුකක් දුකක් කියලා නැවත නැවත දෙහිතේ සිටත දෙහිතේ අවබෝධ වෙමින් ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ භවනාවේ නිරත වෙනවා නම් ඔහුගේ සම්මා සතිය නිදායාසින්ම නිතින්ම වැඩෙනවා එබැවින් මේ සංස්කාර ලෝකයේ දුකක් දුකක් කියමින් අවබෝධ කරගැනීම භාවනාවක නිරත වන විට නැත්නම් මේ දුක්ඛානුපස්සනා අල්ලා තුන් ලබන ධර්මයකට ශ්‍රවණ ධර්මයක් ශ්‍රවණය කරන විට චිත ඒ අරණේම නැවත නැවත පිහිටනවා බාහිර අරමුණු කරා දුවන්නේ නැතුව ඒ දුක්ඛම බව සංස්කාර ලෝකයේ දුක්ඛම බව අවබෝධ වෙමින් ඒ අරණේම සිට පිහිටන නිසා සම්මා සමාධිය වැඩෙනවා එම නිසා මේ පින්වත් අය කල්පනා කරන්නට ඕනේ මේ මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපගේ ආධ්‍යාත්මික මාර්ගයේ මේ කියන ලද සියලුම මාර්ගාංගයන් අපි වඩනවා වෙනවා. ඒ නිසා අපි ආධ්‍යාත්මික මාර්ගයේ ගමන් කළා වෙනවා. ඒ ආධ්‍යාත්මික මාර්ගයේ කාන්තේම නිවනට පිටෙන එකම මාර්ගය වෙන කිසිම මාර්ගයක් නැහැ. ආධ්‍යාත්මික මාර්ගයේ හැට නිවන යෑමට ඒ ඒ නිවන ඈත දිස්සනවා නම් ඒ නිවන කරා එක එන්නේ ඉදිවි යති ඒකායන මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමෙනුයි එදා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ පත්වනේ අතීතයේ සියලුම සම්බා සම්බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා නිවන් දුටු අනෙකුත් ආර්යයන් වහන්සේලා ඒ නිර්වාණ ධාතු සාක්ෂාත් කළේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමමයි අන් කිසිම මාර්ගයක ගමන් කිරීමෙන් නෙවෙයි ඒක අවබෝධ කරගෙන එම නිසා මේ පින්වත් මේ දුක්ඛානුපස්සනාව පිළිබඳ තුන් ලබන මේ දේශනාව සාවධානව අහලා ඒ යනුව නැවත නැවත සිත මෙහි සිත යොදවමින් මනසිකාර පවත්වමින් දුක්ඛානුපස්සනාව වඩන්න ඒ තුළින් මේ පින්වත් අයට ඒකාන්තයෙන්ම නිවනින්ම සැනසීමට වාසනාව ශක්තිය උදා වෙනවා ඇති. දැන් අප මේ සුභයෙන් කරපු ලබන ලද ආදේශ අනුශාසනාවෙන් නිම කරන්න මේ පින්වත් අය දැන් ඉති වේලාවක් භාවනාවට නිරත කරවල ඊට පස්ව මේ දුක්ඛානුපස්සනාව කියන දේශනාවට මේ පින්වත් අයට එවන්කම් දීමට මා කටයුතු සලස්වන්නම්. දැන් කවුරුත් වාඩි වෙන්න පොදු ප්‍රතිසිරි දෙන්න සඳහා. තමාගේ සිතින්ම අප කියන විදිහට ඒක ගොන් සමාකර ගන්න. මාගේ කය සිත වචනේ වනතුන් දොරින් සිතින් කියන්නේ අතීත සංසාරේ පටන් මේ මොහොත දක්වා සිටියෝ සියලු අමාවර දිවලට සියලුම බුදුරජාණන් වහන්සේලාගෙන් මම සමාව අයදිමි මම සමාව අයදිමි මම සමාව අයදිමි ශ්‍රී සද්ධම්ම රත්නයෙන් මම සමාව අයදිමි අත්තාරිපුද්ද සංඝරත්නේන්ද සමාවයදිමි සියලුම පසේ බුදුරජාණන් වහන්සේලා බින්ද සමාවයදිමි මේ ආර්ය උපමානන් වහන්සේලා ශ්‍රී සද්ධර්ම රත්නයන් මාගේ අනුකම්පාවෙන් මට සමාවනසේවා නිමන්දතු කවර පුතෝ සිතේන ධානලාදී කවර පුතු මාගේ කය සිත වචනේ යන තුන්දරින් වර්ධන් වෙනිනම් ඒ සියලුම වැරදිවලට මම සමාව අයදිමි මත සමාවන සේක්වා දැන් බුදුගුණ භවනා තරමදුරට මේ අය දන්නවා නවාරාදී බුදුගුණ ඒවා අපි වචනයක් වචනයක් ගන්න කියනකොට ප්‍රකාශ කරනකොට මේ අය යන මනස්කාරය මේ පවත්න්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අරණම් වනසේක අරහං අරහං අරහං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධං වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ඊභාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉඥාකරණ සංකම්මනං කනසේක ඉඥාකරණ සම්පන්නෝ ඉඥාකරණ සම්පන්නෝ ඉඥාකරණ සම්පන්නෝ සාමීනි භාම්ජතුන් මහන්ස ඔබ වහන්සේ සුගත නම් වනසේක සුගතෝ සුගතෝ සුගතෝ සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ලෝක විදුණං භාවනාවෙන් අද අදම සාන්තක ප්‍රතිපද ලබා ගැනීමට මට හැකි වේවා දැන් අසුභ භාවනාව කොටස් කරන්න තමාගේ ශරීරයේ ඇති කුණ කොටස් ගැන ඉස්පත් කරන්න මෙන්න ශරීරයේ කිස්නම් ඕකුණ කොට සක් නැත ඒකවත් මනින්න මෙම ශරීරේ දුම්නම් ඕකුණ ශරීරේ දුම්නම් ඕකුණ කෙරෙහි සමනං ඕකුණ කොට සක් නැත මෙන්න ශරීරේ වමනය නම් වූ කුණක කොට සංඇත අසෝචිනම් වූ කුණක කොට සංඇත මෝන්තානම් වූ කුණක කොට සංඇත තිලනම් වූ සුතුනම් වූ අබ කඳුළුනම් වූ තහාදියනම් වූ ඉතනම් වූ සෙනනම් වූ කුණක කොටස් නැත මෙම ශරීරයේ දින කීපයන් සෝදා පරින්ත නොකලේ නම් එම සිරුරෙන් දලන්නා වූ යදිදෙන්නා වූ අසෝචි මුත්‍රා කුණු කෙලසෙම සතුදා විජාදිය නිසා මෙය කිසිවෙකුට නම් වීමත පවා නොහැකි වෙන අන්දමින් පරම දුර්ගන්ධයට පන්ද අසෝචි අතීතයින් නිකුල් භාවයක පන්වන්නේය එම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය මරණානුස්මති භාවනාව සිදු කරන තමා දැන් නැවි වැඩි තමාගේ ඉදිරියේ මලමිණිය තබා ඇතියි ඇතැයි සිතන්න. මේ පිටියක් මත සමාධිය මනමින් සබා සිටිනවා. අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනා උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝ සුඛෝ ඊස අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අහසට නෙගුණු සෝන්යා මොහොතින් මොහොතන අස්සය තරාගමං කරන්නාසේ උපන්නාවෝ මේ ජීවිතයද සනයං සනයං පාසාම මරණ අන්තේ තරාදං පන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි සියලුම සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ ජීවිතද මරණයෙන් කෙලවර විය මේ විසරු ජීවිතයද ඒකාන්තයෙන්ම මරණයෙන් මෙසී යන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිත අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මෙම ජීවිත ආහාර පාන නත දඬා පවත්නීය ආහාර පාන නොලැබී මින්ද මේ ජීවිතය නැසී යන්නේය මේ ජීවිතය බාහිර සීතල උෂ්ණය මත හඳා පවන්නේ සීතෝස්න දෙකේ වෙනස් දේන් තුලින්ද මේ ජීවිතය නැසී යන්නේය මේ ජීවිතය පඨවි ආදී ධාතු සමතාවය මත සඳා පවත්නේය මෙම ධාතු විසුනතාවයෙන්ද මේ ජීවිතය විනාශ වන්නේය මේ ජීවිතය ආස්වාසකාස්වාස වැල්ලක් මත රඳා පවත්නේය හිත කරන ලද අපාස්වාස නැමෙත ඇතුළත ආස්වාස වශයෙන් නොගත්තේනම් ඇතුළත ගන්නා ලද ආස්වාස වායුව ආස්වාස වශයෙන් පිට නොකලේනම් මේ ජීවිතය විනාඩියක් දෙකක් තුලදී හෝ නැසී යා හැකිය හුස්ම රැල්ලක් මත පවත්නා වූ මේ ජීවිතයේ අවරණං සාරයන්ද අවරණං වටිනාකමක්ද අවරණං අදයන්ද මිස භූමී ජීවිතය ඒකාන්තයෙන්ම මරණයෙන් නැසී යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි මරණය නියතයි දැන් මෛත්‍රී භාවනාවේ විනාඩිය දෙකක් කාලයක් නිස්සන්නේ. මේකින් අපේ කායික වශයෙන් සම්පූර්ණ යම් කෙනෙකුට වරදක් වුණා නම් මේ සියලුම වැරදිට සමාගමු අපට යම් කෙනෙක් වරදක් කරා නම් මේ සියලුම දෙනාට අවංකව සමාව දෙන්න. මාහට කවර කෝ කවර වරදක් හෝ කර රැත්නම් ඒ සියලුම දෙනාට මම සමාව දෙමි සමාව දෙමි සමාව දෙමි අවංකවම සමාව දෙන්නට අද දවස පුරා කවරෙක් හෝ කරවරක් මට කරන් මම කිසිසේත්ම අයෙන් වත් සිතින් වත් වචනයෙන් වත් ඔහුට වරදක් නොකරමි මාව කෑලි කෑලි කැපුවත් මා මරණයට පත් කළත් මට කවද වරදක් කළත් මා කිසිවෙක් කෙරෙහි අද දවස පුරා හිතෙන්නේ නැහැ. තරහ ගන්නෑ වරදක් කරන්නේ අවංකවම දෙවියම අනිෂ්ඨාන කරන්නේ. සුමිහත්තේ ච පාදේ ච කන්නනාසං ච ඡේදේ චිරං ජීවතු සෝ රාජා නහි කුංජං තේමා දිසා මේ බෝධිසත්වදා මගේ අත්පා කපද්දී මගේ කන්නාසස් බින්දී රෝමේ හත්තේ ච පාදේ ච කන්නනාසං චේදී මම තිකුන්නේ මාගේ අත්පා කපන්නා වූ කන්නාස කැටවාව කපන්නාව මේ රජතුමා චිරන් ජීවිත සෝදාජා බොහෝ කල් ජීවත් වේවා නනිකොන්ජන්ති මාදිස්සා මා වෙන්නෝ නිතේ එවැනි පාරමී පූර්ණ පාරමී එවැනි එවැනි ආකාරයෙන් පාරමී පූර්ණ ලද බෝසත්ඥානන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපට අද කවරකටවත් කවර හේතුකට වරදක් කරන්නේ අපි ඉස්සත් හසුකත් කරගන්නේ සෑම දෙනා කෙරෙහිම මෙසිත සතුරනවා මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි මම තරහ නොවේමි සුවපත් වෙමි අමතරහ නොවේමි සුවපන් වෙමි අමතරහ නොවේමි සුවපන් වෙමි තරහ නොවේමි සුවපන් වෙමි තමතමාගේ මිත්‍ර කරකරන ප්‍රිය කරන අය දෙවීමයි ඒකත් වන්නේ මාසේන මාමේ හිතවන් සියලු සත්දයෝද තවමහන් වෙත්වා සුපත් වෙත්වා තවමහන් වෙත්වා සුපත් වෙත්වා තවමහන් වෙත්වා සුපත් වෙත්වා තමාගේ මදහත්පත් ගන්නයි සකසන්න. මාසේන මාගේ මදහත් සිය දුසත්ගයෝද තදාහන වෙත්වා සුපත් වෙත්වා තරහන වෙත්වා සුපත් වෙත්වා තරහා නොවෙත්වා සුපත් වෙත්වා වෛරය සත්‍යන්ත අරමුණු කරන වෛරය සත්‍යය ඔබට මෛත්‍රී පතුරවන අවංකව මාසේ මේ නොරසුපත් වේවා මාසේන මාගේ වෛරේ සත්වයෝද තදහාන විත්වා සුතං විත්වා තදහාන විත්වා මාසුපත් විත්වා සදාතු වෙත්වා සුපං වෙත්මා හිතවත් උනදාත් සුප්පයි රෝත් බුලියසන් දිනාංශයෙන් සිහිපත් කරන තිදෙනාට මේ කරමයි මාගේ හිතවත් සියලු සත්වයෝද නන්දහං සියලු සත්වයෝද වෛරේ සියලු සන්දයෝද අරහං විද්වා සුපන් විද්වා අරහං විද්වා සුපන් විද්වා අරහං විද්වා සුපන් විද්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා උදා බඳනා ලොකු බඳනකින් බසන්නාසේ සුවපත් වේවා කියන හැඟීමෙන් මුළු විශ්වයම වැසී යන සේමයි කිසිපත් ගන්න තමාගේ සිත ඉතාම ඉහළින් තිබෙනවා ලෝක සත්‍යය යටින් සිටිනවා ඒ සත්‍යෝචුපත් වේවා යනවා මෙසිතින් වසාගෙන සේම දැසී යන සේමයි කිසිපත් ගන්න තමාගේ සිත ඉතා නිහඬින් තිබෙනවා ලෝක සත්‍ය යටම සිටිනවා ඒ සත්‍යෝ සූපත්‍ය වයන මෙසිතින් වසාගෙන මේ විදිහට තමයි චින්තන සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වේවා කියන හැඟීම සුවපත් වෙත්වා කියන අදහස ඉහළට යන්නට යන්නට සිහින් නිවේ සිහින් නිවේ සිහින් නිවේ ගොස් අන්තිමටම ටිකක් වශයෙන් සිහින් වන විදිහට මෙච්චර දැන් පතරවන්නේ අන්තිම අවස්ථාවට පත් වුණාට පස්සේ සත්‍ය සංඥා අයින් කරලා සෝපත් වේවා කියන අදහස විතරක් පතරවන්නේ සුදුසවස්ථාවට ගැටීම ප්‍රකාශ කරනවා දැන් අද මෙච්චර සිහින් නිවේ සිහින් නිවේ ඉහළට ටිකක් වශයෙන් යනවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා ආසුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නැත සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නැවතත් අන්තිම අවස්ථාවේදී සියලුම සත් සංඥායන කර සුවපත් වේවා කියන හැඟීමම පමණක් පවත්වන්න. මේ අවස්ථාවේදී සත් සංඥායන කරන නම් තුනියට සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා පත්තනායක සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දැන් දිගටම භාවනාව ඉගෙනගන්න. දැන් භාවයක් කාලක් පමණ ඊට පසු තේවි වල පසු නිදන්වත් ශ්‍රවණය කරන්න. මේ කාලේලා සම්දර්ශන කරපුවා. ශ්‍රද්ධා සම්පන්න දෙන්නත්නි. අද තරමක සරල ධර්ම දේශනාවක් ඉදීමටයි මා අදහස් කරන්නේ. මම කල්පනා කරනවා මේ පින්වත් සෑම දෙනෙක්ම ඊයේ අනිත්‍යනුපස්සනාව තුළින් නිබ්බිදාන විරවගාන නිරෝධාන පටිච්චසමුප්පාදාන කියන සෙසු අනුපස්සනාවන් වැඩෙන ආකාරයෙන් භාවනාවක් කරන්නට ඇත භාවනාත්මක වෙන්නට ඇත නිර්වාණය සාක්ෂාත් කිරීමට නම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන මන අවබෝධයකින් ඒ ගැන වැටහීමක් තිබෙන්න ඕනේ ආයෝගික වශයෙන් නිර්වාණ ධාතුව සාස්ත්‍රාත් කළ හැකි අනිත්‍ය ලක්ෂණයෙන් සහ අනාත්ම ලක්ෂණයෙන් පමණයි. ලක්ඛානුපස්සනාව උපයෝගී වෙනවා ඒ අනිත්‍ය සහ අනාත්ම ලක්ෂණයන් මතකර ගැනීම. යම් කිසි විදියකින් යෝගාවතරයකට මේ ත්‍රිලක්ෂණ භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් වීමට අපෝසත් වෙනවා නම් ඔහු විසින් අද ඊයේ කී පරිදි සත්සනුපස්සනාවල ඇති සෙසු වදපාඩු සකසා ගන්නට ඕන. එසේ නැති කෙනෙකුට අට්ඨාස විපස්සනා යමෙන් හැඳින්වෙන විපස්සනා භාවනා ක්‍රම 18ක් තියෙනවා. ඒ 18 ඇති අනුපාඩු සකසා ගන්නට සිදු වෙනවා. අට්ඨාස විපස්සනා වලින් මේ හතර ඉතිරි 11 පිළිබඳ විස්තර පස්වට අවස්ථාව ලැබුණොත් අපි විස්තර කිරීමට අදහස් කරනවා. අද අප කල්පනා කරන්නේ දුක්ඛානුපස්සනාව තුළින් නිබ්බිදාවත් විරාගයක් ඇති කරලා සංස්කාරයන් කෙරේ කලකිරීම තුළින් ඇතිවෙන අපහැරීම අත්දැකලා නිරෝධානුපස්සනාව තුළින් නිරෝධය අත්දැකිය හැකි ආකාරයෙන් ඉතා සරලව විස්තර කිරීමටයි. අනිච්චානුපස්සනාව විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ වදාළ පරිදිම දුක්ඛානුපස්සනාව විස්තර කිරීමේදී මෙලෙස වදාළා. සෝවත දික්ඛවේ දික්ඛෝ කිංචි සංඛාරං සුඛතෝ සමනුපස්සන්තෝ අනුලෝමකාය පංචා සමන්නාගතෝ භවිස්සති නේතං ඡානමිද්දති අනුලෝමකාය පංචා සමන්නාගතෝ සම්මත්තණයාමන් ඔක්කොම ඉස්සෙතේදී නේතන් සමාදිට්ඨි සම්මත්තණයාමන් අනුප්පමානෝ සෝතපත්ති පලන්නා සකතාගාමි පලන්නා අනාගාමි පලන්නා අටහත් පලන්නා සච්චිකරිස්සදීති නේතන් සමාදිට්ඨි යම් කිසි යෝගාවචරේ කිසිම සංස්කාරයක් සුඛයක් වශයෙන් දකිනවා නම් ඔහු මේ අනුලෝමික විදර්ශනා ඥානය ලබයි කියන එක සිදු නොවන දෙයක් ඔහුට ඒක අත්දකින්නට බැරි වෙන දෙයක්. අනුලෝමික ඥානයෙන් සමන්නාමත නොවූ යෝගාවචරයේට සෝවාන් මාර්ගයේ සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගයන් අවබෝධ වෙන එකත් කිසිදා සිදු නොවන එකක්. ඒ වගේම මේ මාර්ගයන් අවබෝධ නොකර කෙනෙකුට කිසි විටකවත් සෝතාපට්ටි ඵලයේ සකදාගාමී අනාගාමී අරහත් ඵල අවබෝධ කිරීමට සාක්ෂාත් කිරීමට හැකිවන්නේ නැහැ. ඒකයි කෙටි අදහස. එම නිසා අප අද කල්පනා කරන්නේ මුළු විශ්වය පුරා පැතිරියට සකල සංස්කාරයන්ම දුක්ඛ ලක්ෂණයෙන් වැසී යන ආකාරයෙන් සම්මස්නය කරන්නට මේ ආයත කරුණු ඉදිරිපත් කිරීම. එතකොට මේ සංස්කාර කියන වචනේ විවිධ අර්ථ විවිධ තැන්වල මේ දැක්වෙනවා. පාඨයන්ට අනුකූලව විස්තර වෙනවා. ඒ අර්ථ නිරූපණ මේ පින්වත් අයට මේ ප්‍රථම අප නොයෙක් පිට ප්‍රකාශ කරන තියෙනවා. අදත් ඒ පිටින් සිහිපත් කරනවා නිසංකාර කියන පදේ අර්ථ නිරූපණය. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා එතන සංඛාර කියන පදයේ යෙදෙනවා. එතන සංඛාර කියන එකෙන් අදහස් කරන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර කියන තුන. කුසල, අකුසල සහ ඥානසිත. අපි සීල සංස්කාර දෙකක් වශයෙන් අවබෝධ කරනකොට කුසලයක් දුකක් වශයෙන් දකින්නට ඕන අකුසලයක් දුකක් වශයෙන් අවබෝධ කරගන්නට ඕනේ ඒ වගේම සියලුම ධ්‍යානක් දුකක් වශයෙන්ම තේරුම් ගන්නට ඕන සාමාන්‍යයෙන් අකුසල් දුකක් බව සෑම කෙනෙක් වශයෙන් කෙනෙක්ම වාගේ දන්නවා. අකුසල් කරන විටත් කායික මානසික දැවිලි පැවිලි පරිලා සංසාරක ඇතිවන්නේ. එහෙම ඇතිවන ප්‍රතිඵලක් දුගතිගාමී උත්පත්ති ලබා ගැනීම අධේශාල දුකක් ලබා දෙනවා. ඒ ගැන කවුරුත් දන්නවා. මේ කුසලයනොත් ඒකාන්තයෙන්ම දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕන. අපි හිතන්නේ කුසල් කියන ඒවා හොඳ දේවල් කියලා. අකුසල් වලින් සංස්කාර ලෝකය සසර ගමන දික්ුණේ යම්සේද එලෙසින්ම කුසල් වලින් සංසාර ගමන දික් වෙනවා. අප මේ ජීවිතයේ මේ මනුෂ්‍ය ජීවිතයේ මේ උත්පත්ති ලැබුවේ පෙර භවයේ කරපු කුසලයක් මරණ මොහොතේ සිහිපත් වුන නිසා. ඒ කුසලයේ ප්‍රතිපාක වශයෙන් මෙලව ප්‍රතිසන්දිය ලැබුවා අද මේ දක්වා අපි යන්තා දුකක් වෙන දානන් දුක ඒ දුක අත්දැකේ අන් කිසිවක් නිසා නෙවෙයි ඒ කුසල විපාකෙන් ලැබුණු උප්පත්තිය ගෙන දුන්න නිසා. මනිසා මේ කුසල් වලින් ඒකාන්ත වශයෙන්ම සංසාර දුක ලබා දෙන්නේ. යාපද ජරා දුක්, ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී අනන්ත ප්‍රමාණ දුක්ඛයට කුසල් තුළින් අපට අත්පත් අත්විඳින්නට සිදෙනවා. කුසල් කරන එකක් දුක, කුසල් වල විපාක අත්දකින්නට සිදුවෙන එකත් ඒකාන්ත වශයෙන් දුකක්. දැන් උදාහරණයකට ප්‍රකාශ කළොත් අපි හිතමු කෙනෙක් දඹදිව යන වන්දනා කරන්න තියෙන්නේ. ඒ යන ගමන දඹදිව යෑම දක්වාම අතිවිශාල දුක්ඛස්කන්ධයකට බඳුන් වන ගමනක්. මහා දුක් ගොඩක් විඳින්නයි ඒක කරන්න තියෙන්නේ. මේ පින්වත් මේ ධර්මයේ දේශනා කරන භවනාවට මෙතන කැමිනේ. මේකත් මහා දුකක්. කැමිනේ දුකක් ඉඳගෙන දැන් මේ එක තැනක වාඩි වෙලා නිසලව ඉන්දින එකක් දුකක්. මේ කුසල් සංස්කාර රැස් කරාට පසු මේ කුසල් සංස්කාර වටගාමී නම් මෙසේ සසර දික්දස්සන කුසලයක් නම් ඒකාන්ත වශයෙන් මේ වටගාමී කුසලයේ ප්‍රතිඵලයක් වශයෙන් ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ දුක් හැඩක් ලබා දෙනවා. සියලුම සංස්කාර කෙරේ කලකිරීමක් ඇතිරීමටයි අපි මේ යන්නේ. එමේසා කුසල් ගැන කලකිරීමක් අපට ඇතිවන්නට ඕනේ යථාබෝධය තුළින් කුසල් වලින් සිදුවන සත්‍ය සිදුවීම තුළ සිදුවීම අත්දැකීම තුළින්. අනිත් අතට සියලුම ධ්‍යානක් දෙකක්. සාමාන්‍යයෙන් ධ්‍යානයක නිර්වාණ සුඛය අත්දක්නාට ධ්‍යානයක් ධ්‍යානයක් දෙකක් කියන එක අවබෝධ වන්නේ නැහැ. ඒක නිකාන්තයකින් සංහාවකින් සප්පේතක තෘෂ්ණාවකින් බැඳිලා ඒක ආධානය කරගන්න ධර්මයක් බවට සමහර විට පත්වන්නට ඉඩ තිබෙනවා. ධ්‍යානයක් උපදවා ගැනීම ඒකාන්ත වශයෙන්ම දුක් ගැන දෙන ක්‍රියාවලියක් අනුගමනය කිරීම. ධ්‍යානයක් එහාට මෙසේ මෙසේ ලිහිසින් උපදවා ගන්නට බෑ. ධ්‍යානයක් උපදවා ගැනීම සඳහා යම් කර්තව්‍ය සිදු කරනම් සිදු කළ යුතු නම් ඒ සියලුම සිදු කරන සිදුවීම් ක්‍රියාවලියන් ඔක්කොම දුක්. ඊට අමතරව ඒ ධ්‍යානසිත උපදවා ගත්තාට පසු ඒ ධ්‍යානසිත හැම වෙලාවෙම අපිට පවස්ථාවන යන්නට බැරි වෙනවා. ඒ ධ්‍යානසිත කිරිහි යනවා. ඥානේ පරිහීනේ වික්කිතසාරස්ස දෝමනස්සං උප්පද්දති කියලා පටිසම් ප ဋ ාණත්කරණේ දැක්කේ. යහනියක් උපදවාගත්තත් ඒක පිළිහුණාට පසුව විපරිසා රස විපරිසර වූ කෙනාට දුම්නසං උපජ්ජති දුකක්මයි උපදින්නේ. අන්දයත්බ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ සමහර ස්වාමීන් වහන්සේලා හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන උපදවලා ඒවෙන් පිළිහුණාට පසුව දෙල්ද කපාගෙන මැරෙන්නට තරම් දෝමනස්යක් උපදවාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ අවස්ථා පොත්පත්වල දැක්වී තිබෙනවා. ඒ තරම් දුකක් ඒ ධ්‍යානයෙන් පිරුණාට පසු කෙනෙකුට අත්දකින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව මේ ධ්‍යාන වලින් බක්ම ලෝකවලට ඉපදුනා නම් ඒ දක්න ලෝකයේ තියෙන සැපවලට ධ්‍යාන ස්වයට ඇලී සිටීම නිසා නිවනින් ඈත් වෙනවා. සමහර විට ඔය අරෝපාවත විහෙර බක්ම ලෝකයේ ඉපදුනා නම් කල් පසු 4000ක් පමණ ආයුෂ ඇති ඒ බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච අයට ලෝකේ අනන්තවත් බුදුරු බුදු වුණත් සෝවාන් ඵලයේ මාර්ගය සාක්ෂාත් කරන්නට හැකිවන්නේ නැහැ. දැන් මේ කල්පණුවෙකට බුදුේ බුදුරු හත් දෙනෙක් ලෝකේ පහළ වුණා. කල් පසු 4000ක් කාලෙක තියෙන බ්‍රහ්ම ලෝකයේ ඉපදින කෙනෙකුට අරූපාවතරින් බ්‍රහ්ම ලෝකවල ඇත්ත වශයෙන්ම බුදු කෙනෙක් ඉපදුනායි කියන එකේ කිසිම ප්‍රයෝජනයක් ගැනීම ඉපදුනාට කිසිම ප්‍රයෝජනයක් ගන්නට බැරි වෙනවා. ඒ ඒන් පසුව නැවත සුගතියක අපිදලා නැවතත් පෙර පුරුදු අපායක දුක් සතර අපායක දුක් දුගති දුක් පිළිීමට උට සිදු වෙනවා යාති ජරා යාදි මරණ දුක් උට අනුභව කිරීමට සිදු වෙනවා මේ ආකාරයෙන් අපට පෙනෙන්නට ඕන සියලුම ධ්‍යාන ඔක්කොම දුක් බව අවිචා පක්ෂා සංඛාරා කියන වචනේ එතන සංඛාර වශයෙන් ගණන් ගන්නා වූ කුසලයන් සහ අකුසලයන් මේ ධ්‍යාන සම්පත සියල්ලක්ම ඒකාන්ත දුක්ඛ පින්ඩයක් බව අපට අවබෝධ වන්නට ඕන. ඊළඟට සංඛාර කියන වචනේ තව අර්ථයක් තියෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා දැක්වෙන අර්ථන. එතන කාය සංඛාර කියන එකෙන් අදහස් කරන්නේ ආස්වාස් ප්‍රාස්වාස ආය බවයි පොත්පත්වල දැක්වන්නේ. ප්‍රායෝගික වශයෙන් බලනකොට ඒ ආස්වාස් ප්‍රාස්වාසිකායට අමතරව මේ අපේ සිතට පෙනෙන ඔක්කොම රූප සංඥා රූප නිමිති කාය සංස්කාර ධනෙට ඇතුළත් වෙනවා. සබ්බසෝ රූප සංඥානම් සමතික්කමා කියලා බුදුරජාණන් වහන්සේ මේ නිසා වදාරලා තිබෙනවා. මේ අපේ සිතට වැටෙන යන්තාක් රූප නිමිති තිබෙනවා නම් අපේ ආස්වාස් ප්‍රාස්වාසයේ යන්තාක් පවතිනවා නම් ඒ සියල්ලම දුකක් වශයෙන් අපිට පෙනෙන්න ඕනේ. ආස්වාද ප්‍රාස්වාද අරමුණු කරමින් ආනාපාන සති භාවනාවේ නිරතවන කෙනෙකුට ආස්වාද ප්‍රාස්වාද සංසිඳෙන්නට සංසිඳෙන්නට කොයිතරම්නම් සෝයක් සැනසීමක් ප්‍රණීත භාවයක් අත්දකින්නට පුළුවන්ද කියන දැනගන්නට පුළුවන් වෙනවා. ආස්වාස තිබෙන එක ඒකාන්ත වශයෙන් මදුකක් මේවා සංසිඳී සංසිඳී ජීවිනීමේ යන එක සෝයක්. යම් විදියකින් ආස්වාස් ප්‍රසආස සම්පූර්ණයෙන්ම නිවි ගියා නම් නිරුද්ධ වී ගියා නම් හතරෙන් ධ්‍යානයෙන් පසු අවස්ථාවල එතකොට කොයි ප්‍රන්නස්සයක්වත් වෙනවා මේ ආස්වාස් ප්‍රසආස පායති බීම මහා දුක අපේ හිතට මේ රූපස්කන්ධය අපගේ ඇඟ ඒ වගේම බාහිර රූප වැටහීම ඒ රූප නිමිති ගැනීමත් මහා විශාල දුකක් වෙනවා ඒ රූප නිමිති අපේ ඇඟේ තියෙන රූප නිමිති හෝ අපේ සිතට නොඇතිේ ගියා නම් එතකොට කොයිතරම්නම් සුවයක්වත් දකින්නට පුළුවන්ද කියලා එවැනි අත්දැකීම් ලැබපු අය දනි. මේ කාය සංස්කාරේ ප්‍රවාන්ත වශයෙන් දුකක් වශයෙන් අපට අවබෝධ වන්නට ඕන. වචී සංඛාර කියලා ඊළඟට ඒ කොටසේ අදහස් ගන්නේ වචී සංස්කාර කියන එකෙන් අදහස් ගන්නේ විතක්ක සහ විචාර කියන චෛතසික දෙක. මේ විතක්ක විචාර ඒකාන්ත වශයෙන්ම දුකක් වශයෙන් කෙනෙකුට වැටහි යන්නට ඕනේ. විතක්ක ਵਿਚාර දෙකේ දුක තේරුම් ගන්නට නම් දෙවන ධ්‍යානයකට සමවැදිලා පළවෙනි ධ්‍යානයක සංසන්දනය කරලා බැලුවොත් ඒකෙදී ඇතිවෙන දෙවන ධ්‍යානයේ ඇතිවෙන ප්‍රනීත සාන්ත ස්වභාවය පළවෙනි ධ්‍යානයේ තියෙන ඕලාරික දක්ෂයක් දකිනකොට විතක්ක ਵਿਚාරවල තියෙන අනුභවය, දල භාවය, ගොරෝසු භාවය, වර භාවය අවබෝධ වෙනවා. විතක් ප්‍රචාර ඇතිවීම ඒකාන්ත වශයෙන් දුකක්ය විතක් ප්‍රචාර නැති භාවයේ සුඛයක්ය හිතක් විකාර ඇතිවීම ඒකාන්ත වශයෙන් ඕලාර්ථ දෙයක්ය ඒ දෙක නැතිවීම සුක්ම දෙයක්ය මේ විතක් විචාර දෙක ඇතිවීම තුලින් සිතට බරක් වෙනසක්ය ඇත්ත වශයෙන්ම නැවත නැවත අරමුණු සිතපත් වීම වෙනසක් දුක ඒක නැතිවීම ඒ වෙනස නැතිවීම දුකෙන් දුකෙන් ඈත් වීමක්ය මේ විදිහට අවබෝධයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන් එතකොට පැහැදිලිවම පේනවා මේ විතක් විචාර කියන වචී සංස්කාරات ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා අපේ මේ සංස්කාර කියන වචනේ අර්ථ අරගෙන මේ විස්තරය කරන්නේ පසුවට මෙයාට ප්‍රායෝගික වශයෙන් වැදගත් කරුණු කියනවා. ඊළඟට චිත්ත සංඛාරයේ කොටසේ අරහන වෙන්නේ චිත්ත සංඛාර කියන්නේ සිතේ යෙදෙන සියලුම චෛතකසල ධර්ම එකක්වත් ඉතුරු නොකොට මේ චිත්ත සංඛාර තිබෙන තාක්කල් තමයි අපි සසරින් සසරට ගමන් කරන්නේ. ඒ චිත්ත සංස්කාර ජනිත වීම තුළින් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා වශයෙන් දැක්වූ පරිදි කුසල අකුසල සංස්කාර ජනිත වීමෙන් සංසාරයේ ගැට ගැසෙන්නේ. මේ චිත්ත සංස්කාර ඇතිවීම මේ කාන්ත වශයෙන් දුකක් යම් හේකින් මේ චිත්ත සංස්කාර සංසිඳී ඥානං නිවේ ඥානං ඒ චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීම දිවීම පටිච්චසමුප්පාදිය පරම සාන්ත සෝයක් වෙනවා ඒ තත්ත්වය අත්දකින්නට බැරි කෙනෙකුට ඒක සාමාන්‍යයෙන් කීවට වැටහෙන්නේ නැහැ එබැවින් අපිට තේරුම් ගන්නට බැරි ගන්නට පුළුවන් මේ චිත්ත සංඛාර දුකක් කියලා. එසේ තේරුම් නොගත්තත් චිත්ත සංඛාර ඒකාන්ත වශයෙන්ම දුකක්. ඒ චිත්ත සංඛාර නැති භාවයෙන්ම සෝයක් සාන්තියක් නිවීමක්. මේ தත්ත්වයේ අනුව කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියන සකල සංස්කාරයන් ඒකාන්ත වශයෙන්ම දුකක් වශයෙන් අපිට වැටහි යන්නට ඕන. ඊළඟට තියෙනවා තව තේරුමක් සබ්බේ සංඛාරා දුක්ඛාදී ආදී වශයෙන් දැක්වෙන තැන්වල. එතන කියන කොටස ඉතාම වැදගත් වෙනවා. හේතුයෙන් හටගත් සියලුම ධර්ම සංස්කාර කියන එකයි ඒ අදහස. එම පාඩයේ දැක්වෙන සංඛාර කියන එකේ අදහස. නිවනින් මෙහා යම් කිසි ධර්මයක් ඇතනම් යම් කිසි රූප හෝ වේදනා හෝ සංඥා සංකාර විඥාන හෝ කවර ධර්මයක් ඇතනම් ඒ සියලුම ධර්ම ඒකාන්ත වශයෙන්ම දුකක් ඒවක්කොම සංකත ධර්ම නිසා හේතයෙන් හටගත් ධර්ම නිසා මේ සංකත හේතයෙන් හටගත් ධර්ම කියන කොටසට තමාගේ රූප ලෝකයක් ගැනෙනවා තමාගේ පංචස්කන්ධ ලෝකයෙන් පරිබාහිර වූ ජීවියක් ඇති සහ ජීවියක් නැති අජීවී සජීවී සකල සංස්කාරයන් අන්තර්ගත වෙනවා එමේ නිසා අපි බලන්නට ඕනේ පළමුවෙන් පහසු විදිහට තමාගේ පංචස්කන්ධ ලෝකයෙන් පරිබාහිරව සංස්කාර ලෝකය කෙසේනම් දුකක් වෙනවද කියලා. කිසිම සංස්කාරයක් සුඛ වශයෙන් අපි දකින්නේ නැහැ. මේ දුක්ඛානුපස්සනාව තුළින් සියලුම සංස්කාර දුකක් වශයෙන් අවබෝධ වෙලා සුඛ සංඥා දිට්ඨි විපල්ලාසය සුඛයක් සුඛයක් කියන වැරදි චිත්ත විපල්ලාසය සුඛයක් සුඛයක් කියන වැරදි සංඥා විපල්ලාසය අපේ සිත් වලින් අයින් වන්නට ඕන. ඒ සඳහා ඉන්නේ කටයුතු කළ යුතු වන්නේ. එතකොට මේ තමාගේ සංස්කාර පංචස්කන්ධ ලෝකයෙන් පරිභාරණ සියලුම සජීවී අජීවී සංස්කාර ධර්මයන් මේ ආකාරයෙන් අපිට දුක් ලබා දෙනවා. අපේ බාහිර සංස්කාරයන් අල්ලාගත් උපාදාන කර ඒ තුළින් අපට දුකක් ඒකාන්ත වශයෙන් ලැබෙනවා. බාහිර සංස්කාරයන් ස්වરૂප ඒ වගේම ස්වභාවයෙන් ඒවා විසින්ම දුකකට අපට අත්පත් කර දෙනවා. බාහිර සංස්කාර ලෝකයේ අනිත්‍ය ධ්‍යාන තුළිනුත් අපිට දුකක් මාස්කත්තර දෙනවා. විශේෂයෙන්ම අල්ලා ගැනීම තුළින් දුකක් ඇති වෙන එක අපිට පැහැදිලිවම අවබෝධ වන්නට ඕන. බාහිර ලෝකයේ බාහිර සංස්කාර අල්ලා ගැනීම තුළින් ඒකාන්ත වශයෙන්ම දුකක් අත්පත් කරන ආකාරය අපි අවබෝධ කරගන්නට ඕනේ. අපි සරල උපමාවකිව මේ ඉදිරියෙන් පස්පස යට පැත්තේ තියෙන පොල් වර්ගයේ පොල් ගස් හත අටක් බැහැවිලා වැටෙනුත් තියෙන මේ කිසි කෙනෙකුට දුකක් කරගන්නේ. ඒ පොල් ගස් අයිතිකරුට ඒක විශාල දුකක් වන්න පුළුවන්. මොකද ඒක අල්ලගෙන සිටින නිසා. තව උදාහරණයක් කිව්වොත් එහෙනම් යාපනයේ ඉන්නකොට අපගේ සිංහල හමුදාවේ 100ක් 200ක් 500ක් විතර මරා දැම්මා කියලා ඇසුවොත් අපේ සිංහලෙන්ට දුකක් ඇතිවන්නත් පුළුවන්. තමාගේ නෑදෑයන් නෙවෙයි, තමාගේ මිත්‍රයන් නෙවෙයි, තමා ජීවිතයේ කවදාවත් දැකලවත් අහලවත් නැති පුද්ගලයන්. නමුත් යම් කිසි හැඟීමක් ඔවුන් කෙරෙහි පවතිනවා. ඒ හැඟීම නිසාම ඔවුන් නැගී යාම නිසා කෙනෙකුට දුකක් ඇතිවන්නට පුළුවන්. එසේ මැරීමම දෙමළ මිනිසුන්ට සුඛයක් ගෙන දෙන කරුණක් වන්නත් පුළුවන්. මේ අල්ලා ගැනීම තුළින් තමයි මේ බාහිර සංස්කාර ලෝකයේ තුලින් බොහෝ සංස්කාර අපිට දුකක් ගෙන දෙන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ වදාළාට ඒකී මතු පිටින් අර්ථයේ එසේ වුවත් මේ අල්ලා ගැනීමෙන් තොර වූ විට සියලු සංස්කාර දුකක් කියන අර්ථය එතරම් සාර්ථක එතරම් අර්ථසහිත වන්නේ නැහැ. එතෙන් මේ අල්ලා ගැනීම තුළින් ලෝකයේ අල්ලා සංස්කාර අල්ලා ගැනීම තුළින් අපට දුකක් ඇති වෙන බව පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕනේ. අල්ලා ගැනීම යම් තරමකට පදද ඒ තරමටම ඇති වෙන දුකක් බරපතලයි. එම නිසා මේ දුක අල්ලා ගැනීම තුළින් සිදුවෙන බව අවබෝධ කර ගැනීම ඊටාම වැදගත් වෙනවා විශේෂයෙන්ම අල්ලා ගැනීම අතහැරීමට. පසුව කියන පටිච්චසමුප්පාදානුපස්සනාවට එය උපකාරී වෙන ධර්මයක්. එම නිසා අපගේ ප්‍රිය වස්තුන්, ප්‍රිය පුද්ගලයන් ආදී සියලුම සංස්කාර අල්ලා ගැනීම තුළින් දුකක් ඇති වෙන ආකාරය අපි අත්දකින්නට ඕනේ. අපම අපගේම සැප පහසු සඳහා තියෙන යම් යම් සංස්කාර පවා අපට ජීවිතේ නැති කර දෙන දුකක් උනත් අත්පත් කර දෙන්නත් පුළුවන්. අපි පාවිච්චි කරන අපගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කරන යාන වාහන පවා අපගේ මරණය සිදු කර දෙන ධර්මයක් වන්නත් පුළුවන් වස්තුන් වන්නත් පුළුවන්. අපි ආරක්ෂා කරගෙන තියෙන ගේතර පවත්නා වූ සියලුම දේපල සමහර විට මරණය ළඟා කර දෙන සංස්කාර ධර්මයන් වන්නට ඉඩ තිබෙනවා. පසුගිය දීෂ්ණ යුගයේ මේ පින්වත් අයට මතක ඇති මේ තමාගේ ගෙවල් දොරවල් වල වස්තු රැස් කරගෙන සිටපු අයට කොයිතරම් දුකක් ඒ තුنين අත්පත් වුණාද ඒ තුنين බියක් ඒ අයට අත්දකින්නට සිදු වුණාද කියලා. විශේෂයෙන්ම ප්‍රිය වස්තුන් තුنين ප්‍රිය පුද්ගලයන් තුنين දුකක්මයි ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කියනවා යතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විස්සනස්සස නති සෝකෝ පුතෝ භයං කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මතු පිටින් කියන අර්ථය දැක්වෙන දේශනා තියෙනවා. ඒ කියන්නේ සම්මුති වශයෙන් පිළිපදා ඒ සත්‍ය දක්වන දේශනා තිබෙනවා. සම්මුතිය ඉක්මවා ගැඹුරු අර්ථය දක්වන දේශනා තියෙනවා. මෙතන මේ සම්මුතිය ඉක්මවා ගැඹුරු අර්ථය දක්වන දේශනාවක්. ප්‍රියයන්ගෙන් සිය පුද්ගලයන්ගෙන් අපට සැපක් ලැබෙන බවයි මිනිස් සාමාන්‍ය සිතාගෙන සිටින්නේ. මේ ගාථාව දේශනා කළේ මේ ළමයෙක් මැරිලා හඬ එකම පුතා මැරිලා හඬ හඬා ඉන්න බ්‍රාහ්මණයෙකුට. බොහෝ දුකින් සැවෙනවා. ඒසයි එවිටයි බුදුරජාණන් වහන්සේ ගාථා දේශනා මේ පුද්ගලයාට ඒක තේරෙන්නේ නැතුව කොහොමද ප්‍රියංගෙන් දුකක් ඇතිවන්නේ ප්‍රියංගෙන් සතකර්මයේද ලැබලා වෙන්නේ කියලා ඒ ගැන වාද විවාද. ඊට පස්සෙ දැන් සංවලය ගැන කතා කළා. මේ කතාව තැනින් තැන පැතිරලා පැතිරලා ගොස් රජවාසලට පවා ගිය කොසල් රජුන්ගේ දේව මණ්ඩලයේ මේ සම්මේ අනති මණ්ඩලයේම ප්‍රියංගේ සුඛයක් තමයි ලැබෙන දුකක් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන බොරුවක් බොරුවක් කියලා ප්‍රකාශ කරනවා. කොසල් රජුලෝ ගිහිලා මල්ලිකා දේවිය තමගේ දේවියට කතා කරලා කියනවා මෙන්න මෙහෙම බුදුහාමුදුරු දේශනාවක් කියලා තියෙනවා මේක වැරදි නේද කියලා. මල්ලිකා දේවිය ටිකක් ප්‍රඥාව තිබුණා කියනවා ඒ වුණත් මල්ලිකා දේවියට සැකක් සැකක් තියෙනවා ඒ එසේ වුවත් කීවා බුදුරජාණන් වහන්සේ එහෙම කියවනම් මේක එහෙමම වෙන්න ඕන. කොසල් රජතුමා කියනවා ඔබට ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔක්කොම හරිනේ පස්සේ මල්ලිකා දේවිය පණිවිඩයක් ඇදියා මේ පණිවිඩ කාර්යයක් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට මෙහෙම දේශනාවක් උන්වහන්සේ කළාද කියලා. ඒත් හැකයි. උන්වහන්සේ කිව්වා ඔව් ඔව් මම එහෙම දේශනාවක් කළා කියතු ජායති සුඛෝ කියතු ජායති බාන් කියලා. ඊට පස්සේ මල්ලිකා දේවිය කල්පනා කළා කොහොමද වෙන්නේ කියලා. සංකල්ප රජුගාට ගිහිල්ලා අහනවා රජතුමනි ඔබ මට හඟා පියදෝ ඔබ මට පණටත් ඇරිය මම ඔබට ආදරේ ඔබට ප්‍රිය. හොඳයි මම යම් කෙනෙක් මරලා දැම්මොත් එහෙම මගේ අතප්පයත්ම කපලා දැම්මොත් මට විනාශයක් වුණොත් එහෙම ඔබට හිතට සුවයක් දැනෙන්නේ දුකක්ද දැනෙන්නේ. අපෝ මට ඉවසන්නත් බැයි මහා දුක. ඒකෙන්ම දැනගන්න මහරජතුමනි පියරමේ පියතෝජායති ශෝකෝ පියන් නිසා ශෝකයක් ඇති වෙනවායි කියලා. ඔබගේ දියණියට ඔබ කොතෙක් ආදරේද? මගේ සංවගේ මම ආදරේ. ඒ දියණිය යම් කිසි කෙනෙක් පැහැරගෙන ගියා නම් ඒ දියණිය යම් කෙනෙක් අසරණයක් කරා නම් ඒ දියණිය යම් කෙනෙක් විසින් මරා දමන ඔබට කොයිතරම් දුකක් ඇති වෙනවද ඒ කෙනෙක් තේරුම් ගන්න මහරජතුමනි මේ ක්‍රියාවන් නිසා දුකක්ම ඇති වෙන බව අපි ක්‍රියා කරේ බැඳි බැඳි ඇලි ඇලි ගැටි ගැටි ගැටි මේ සිටින්නේ ඒ සත්‍යය නිවන් යාමට පරිබෝධ නිසා නියම தත්ත්වයේ නියම වශයෙන් අවබෝධ කරගෙන මේක දුකක් වශයෙන් තේරුම් අරගෙන ඇලීම් ගැටීම් ඇලීම් බැඳීම් සාවකාලික වශයෙන් හෝ අයින් කර ගන්න ඕනේ. ඒක නිසායි අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. මේ ලෝකයේ අපට ප්‍රිය වස්තුන් ප්‍රිය පුද්ගලයන් අනන්තවත් තිබුණා භෞතික ජීවිත කාලවලදී. භෞතික ආත්ම භාවවලදී. එදා සිටි නෑදෑයන්, මිත්‍රයන්, ප්‍රිය වස්තුන්, ප්‍රිය පුද්ගලයන් අද කිසිවක් අපිට නැහැ. එදා සිටි ප්‍රිය පුද්ගලයන් නිසා, ප්‍රිය වස්තුන් නිසා අපි යම් කිසි කුසලෝ අපසර සංස්කාර රැස් කරගෙන නැහැ. අනන්ත ප්‍රමාණ ජාති දුක්ින්ද ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ආදී දුක් ගැට නින්දා. ඔවුන් නිසා අපි අපායට ඇද වැටිලා අපායවල කරවනා. ඒ ප්‍රිය වස්තුන් නිසා പ്രേත ලෝකයට වැටිලා අනන්ත ප්‍රමාණ දුක් ගැට ගිඳ විඳා දුක්ින්ද ඒ වගේම මේ ප්‍රිය වස්තුන් ප්‍රිය පුද්ගලයන් නිසා එදා අපි තිරිසන් ලෝකයට ඇද වැටුණා. මෙසේ දුගතිගාමී වූ අපිට කල්ප ගණන්, කල්ප දසදහස් ගණන්, සිය ලක්ෂ කෝටි ගණන් ඉති දුගතියෙන් ගොඩ එන්නට බැරුව දුගතියෙන් දුගතියට යමින් අනන්ත ප්‍රමාණ දුක් විඳින්නට එදා අපට සිදු වුණා. එසේ අපි දුක් විඳින විට අපි ඇලුම් කළ අපි සිය කළ කිසිම ප්‍රිය කෙනෙක් හෝ ප්‍රිය වස්තුවක් හෝ අපේ සහනය සඳහා පැමිණෙන්නේ නැහැ. පැමිණෙන්නට හැකියකමකුත් නැහැ. එදා සිට ඥාති මිත්‍ර අම්බලන් වලට සිදුුනේ ඒකයි. අද සිටින මේ ඥාති මිත්‍ර අම්බලන් වලට සිදුවන්නේ මේ ටිකමයි මේ සියල්ලම අපට අතහැර දා ගන්නට සිදෙනවා. අද සිටින සියලුම ඥාතීන් සියලුම මිත්‍යා සියලුම හිතවතුන් අපගේ ප්‍රියවත්තුන් ප්‍රිය පුද්ගල සියල්ලම අපට අතහැර දමා ඒකාන්තයෙන්ම නිසක වශයෙන් යන්නට සිදෙනවා. මොෝන් නිසා යම් විදියකින් යම් අකුසල සංස්කාරක සංස්කාර අපි ඇත්තක් කළා නම් ඇස් කරගත්තා නම් ඒවැ දුක් විපාක ඒවැ සංසාරකේ දුක්ඛය විඳීම අපතයි අත්දකින්නට සිදුවන්නේ. ඕන් කෙරෙහි බැඳී සිටියත් අපේ ඕන් අත්හරින්නට ඕන. ඕන් කෙරෙහි නොබැඳී සිටියත් අපිට ඕන් අත්හරින්නට සිදු වෙනවා. එම නිසා මේක දුකක් වශයෙන්ම දුක් ගෙන දෙන හේතුවක් වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. බොහෝ දෙනෙක් සිතන්නේ ප්‍රිය වස්තුන් තුලින් සැපයක් ලැබෙනවා දුක. මේ අපේ ආරක්ෂාවට තියෙන අපේ හොඳට තියෙන ධර්මයක් අපේ යහපතට තියෙන ධර්මයක් කියලා. අපේ සංස්කාරයේ ගැට ගැසෙන සතර අපායට ඇද දමන නිවනින් ඈත් කරන දුකේ ගිල්වන ධර්ම ප්‍රිය වස්තුන් ප්‍රිය පුද්ගලයන් කියන්නේ. මොකද අපි මේවෙන් බන්ධන වලින් සංයෝජන වලින් ගැට ගැසෙන නිසා එම නිසා අපි පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕනේ මොවුන් නිසා මොවුන් පෝෂණය කිරීමක දුකක් විඳින්නට සිදු වෙනවා ආරක්ෂා කිරීමේ දුකක් විඳීමට සිදු වෙනවා මොවුන්ට විපස්සමනීම තුළින් දුකක් විඳීමට සිදු වෙනවා මොවුන් අනිත්‍යයට යන විට මොවුන්ගේ සංස්කාර ලෝකයේ කැදී බිදී වැටෙනකොට මහා විශාල දුක් විඳින්න සිදු වෙනවා. මොවුන් නිසා සිදු කරගන්නා කුසල අකුසල සංස්කාර නිසා අනන්ත ප්‍රමාණ දුක් ගැට අපට විඳින්නට සිදු වෙනවා. මොවුන් ඒකාන්ත වශයෙන්ම අපට දුක් ලබා දෙන අප සතර කායක සතරට ඇද ගමන විදි කොපු වශයෙන් අපට පෙනී යන්නට ඕනේ. එසේ පෙනී යන්නේ අන්තිශයක් නිසා නෙවෙයි මේ ඒගොල්ලෝ කෙරෙහි කලකිරින්න මේ මේ ගැටෙන්නට නෙවෙයි නොසලකා හරින්නට නෙවෙයි සියලුම යුතුයකම් ඉෂ්ට කරනවා. යෙදියලුම තමන්ගෙන් කරන්න තියෙන වස්තුන් ඉටු කරනවා. ඒ රැස්ම ජීවත් වෙන අනවශ්‍ය වූ බැඳීම කතා කරනවා. ඒ අනවශ්‍ය වූ බැඳීම කතා හරියාට පසු ඕම් ඇත්තියත් එකයි නොසිතියත් එකයි කිසිම සිතට වෙහසක් දුරක් නැහැ. ඒ වගේම ඕම් කෙරේ බැඳිලා කොසල් කොහෙන්ද වගේ ඇලෙලා ඉන්නේ ලෙඩුම් පතක තියෙන ජඩ බිඳුවක් පවතිනවා. මේ වගේ මෙවන් කෙරේ ඇලෙන්නේ සිටීම නිසා ප්‍රේත ලෝකවල දුක් විඳින්න කැමති නම් සතර අපාවට යන්නට කැමති නම් සසර දුකට බහින්නට කැමති නම් නිවනින් ඈත් වන්නට කැමති නම් ඇලි ඇලි සිටියට කමන්නේ. ඒවා නොදැන මේ සංසාරයේ අනන්ත ප්‍රමාණ දුක් විඳ විඳා මේවට ඇලුනා. දැන් දැනෙනකොට දැන් අසුදුසුයේ මේ වගේ යථාර්ථය අවබෝධ කරගෙන මේ ඇලීම් අයින් කරන්නට අනමතග්ග සංගතේ බුදුරජාණන් වහන්සේ මෙලෙස වදාරනවා මහණෙනි එකම මවක් මැරිතු නිසා හඬපු කඳුළු එකතු වුණා නම් මහමෝධේ ජලයට වැඩි මහණෙනි එකම පියෙක් වෙනුවෙන් හඬපු කඳුළු එකතු වුණා නම් මහමෝධේ ජලයට වැඩි සමාගයේ පුතා මැරුණ නිසා දුව මැරුණ නිසා හඬපු කඳුළු එකතු කළා නම් මහා සාගරයේ ජලය ඉක්මවා යනවා නිකන් කල්පනා කරලා බලන්න. මහා සාගරයේ ජලයට වඩා කඳුළු වලින් පිරෙන්නට, වතුරෙන් පිරෙන්නට, කඳුළු වතුර වලින් පිරෙන්නට කොයිතරම්නම් ශෝකයක් අපි සංසාරේ පුරා අත්දැක්කද කියලා. මේ ප්‍රිය වස්තුන් තුළින් මේ පුද්ගලයන් තුළින් එවැනි අනන්ත අප්‍රමාණ කියා නිමකොළ නැති අසංකේයෝ දුක අපි අත්දැක්ක මේ දැනට සිටින ප්‍රිය පුද්ගලයන් තුළ එවැනිම දුකක් අපට අත්දකින්නට අත්විඳින්නට සිදු වෙනවා කියලා පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගෙන ඇත්ත ඇති හැටියෙන් දැකලා මේ බැඳීම් ටිකක් හෝ අයින් කරගන්නට සාර්ථකවාදී වශයෙන් හෝ අයින් කරගන්නට අපි සමත් වන්නට ඕනේ විශේෂයෙන්ම භාවනා කරන කාල පරිච්ඡේදය තුළදීවත්. මෙලෙස බාහිර සංස්කාර ලෝකය අල්ලා ගැනීම තුළින් අපට නොඑක ආකාර දුක් ගැහැට විඳින්නට සිදු වෙනවා. අදු වශයෙන් බිම් අඟලක් අල්ලා ගැනීම තුලින් නැත්තම් කොස් ගෙඩියක් පොලොස් ගෙඩියක් වැනි සුළු දෙයක් අල්ලා ගැනීම තුලින් කලකෝලාහල අලදඹර පොලිසි හිරදෙවල් මරණ ජාතියෙන් ජාතියට යන වෛර සංසාරක දුක් අපට අනුභව කරන්න සිදු වෙනවා. ඒ තරම් සුළු දෙයක් තව අපට මේවා වැටහෙන්නේ නැහැ වැටහෙන්නේ නැති නිසාම මේවා අල්ලගෙන අල්ලගෙන ඒ වෑම පැටලි පැටලි අපි දඟලනවා දඟල දඟල සංසාරයෙන් සංසාරයටම ගමන් කරනවා ඒ නිසා මේ පැත්තේ හරියට අවබෝධ කර ගන්නට ඕනේ සම්මර්ෂණය කරන්නට ඕනේ නුවණින් විමස විමසා බලන්නට ඕනේ සියලු සංස්කාරයේ දුක බාහිර සංස්කාර ලෝකය අපට ඒකාන්ත වශයෙන් මෙලෙසින් උපාදාන කිරීම තුළින් මෙලෙසින් ආදානය කිරීම තුළින් මෙලෙසින් අල්ලා ගැනීම තුළින් අපට දුකක් ලබා දෙනවා මේ පවතින්නේ දුක්ඛ සමුදය සත්‍යයි කියලා අපට වැටහීමක් ඇතිවන්නට ඕන මේ බාහිර සංස්කාර ස්වરૂපයෙන් මේ වාගේ ස්වરૂපයෙන්ම අපට දුකක් ලබා දෙනවා විශේෂයෙන්ම අප මෙවල් අපේ ජීවී වස්තුන් අජීවී වස්තුන් සියල්ලම අල්ලා නොගත් දුකක් ඇති වෙනවා අපේ ගෙදර අපේ ගෙවල් දොරවල් වල ඇති කරන බලුකටව බලකටව වෙන සුරතස්සතුන් පව අපිට දෙනක් දෙන්නේ ඇති විශාල දුක. සමහරට බල්ලෙක් වෙන සතෙක් හැපුවොත් ජල බීජික රෝග වෙන අතිභයානක රෝග ඇතිවන්නට පුළුවන්. මේ ලෝකයේ කෝපියාගේ පටන් අලියාගෙන විශාල සතුන් දක්වා යම්තාක් සත්ත්ව ලෝකයේ සතුන් නැද්ද? ඒ සියලුම සත්ත්වයන් තුලින් අපට ඇතිවන්නේ දුක. කෝපියන් පව අපට දෙන දෙන්නේ දුක. නයිකොළමුන් මෙනි සත්ත්වයන් වෙන දරුණු සතුන් ඒ සියල්ලන්ගෙන් අපට ඇතිවන්නේ දුක. මේ ලෝකේ යම්කා භූත කොටස් සිටිනම් ඕන් පිළිනුත් අපට ඇතිවනවා සමහර විට ජීවිතේ එපා වන තරමේ මහා විශාල දුක්. මේ ලෝකේ යම්කි දිව්‍යවරු සිටිනම් ඒ දිව්‍යයන් කෙරෙන් පවා අපට දේව කෝප ඇතිවීම තුළින් අනන්ත ප්‍රමාණ දුක් ගැට ලබා දෙන ස්වභාවයෙන්ම ඒව ඇතිවන්නට ඉඩ තිබෙනවා. අපි අල්ලාන ගත්තා. ඊට අමතරව මේ ලෝකේ ආග්‍රසයෙන් තියෙන මේ මේ දූවිලි ටිකක් පවා අපේ ඇහැට වැටුනොත් සමහරට ඇහැ අන්ධ වෙන තරම් රෝගයක් උත්පන්නත් පුළුවන්. විස බීජ ශරීරයට ගැටුණොත් එහෙම. විස බීජයක් ශරීරයට ගැටීම තුළින් සමහර ජීවිතේ නැති වෙන රෝගයක් ගන්නත් පුළුවන්. මේ ලෝකේ අන්තා සංස්කාර තිබෙනා ඒ සෑම සංස්කාරයක් තුළින්ම අපට අතිවිශාල දුකක් ලබා දෙන්නට පුළුවන්. ඒක අවබෝධ කරගන්න ඕනේ. අල්ලා ගැනීම තුළින් දුක් ඇති වෙනවා. අල්ලා නොගත්තත් මේ බාහිර සංස්කාර ලෝකෙ විසින්ම දුකක් ඇති කරනවා. ඒ කෑමනම් කොයිතරම්නම් දුකක් අපිට අවුයෙන් අත්දකින්න සිදු වෙනවද? එක දිගට මාස 6-7ක් වහින්නට පටන් ගත්තොත් එහෙම කොයිතරම්නම් ජල ගැනීම ආදී ඇති මිනිසින් අපිට දුකක් ඇති වෙනවද? මහා සංවිසනම් වෙනසුලන් ඇති වුණත් කොයිතරම් දුකක් අපිට අත්දකින්නට සිදු වෙනවද? ගින්දර වලට ඇසු වෙලා කොයි තරම් දුක් ඇති වෙනවද මේ බාහිර වශයෙන් තියෙන මේ ස්වභාවික ධර්ම පවා අපට දුකක් ගෙන දෙනවා ධර්ම වෙනවා ඇත්ත වශයෙන්ම අපි ඉන්නේ දුක්ඛ ලෝකයක් තුල අපි දුක්ඛ ගුලියක් ඒ බව අවබෝධ ගන්නට ඕනේ ආකාශින්ම ගිනිගෙන දැවෙන ලෝකයක් වගේ අපිට පේන්නට ඕන ඒ තත්ත්වය හොඳට පැහැදිලිව පේන්නට ඕන මේ බාහිර සංස්කාරයන් මෙසේ අල්ලා නොදත්තත් මේ බාහිර සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය තුළින් අපට අතිවිශාල දුකක් අත්පත් කර දෙනවා. දැන් උදාහරණයක් හිතමු මේ ධර්මශාලාව මේකින් අත අල්ලගන්නත් නැහැ. මම කියලා අපේ කියලා හිතාගන්නත් නැහැ. මේ ධර්මයේ මේකේ තියෙන මේ සීලින් වැනි දේවල් කඩාගෙන වැටුනොත් මේ තියෙන අනිත්‍ය ස්වરૂපය නිසා සමහර විට අපේ අත්පය කැඩී යන්නත් පුළුවන්. සමහර ජීවිතේ නැතිවන්නත් පුළුවන්. ජීවිතේ නැති වෙන දුකක් හෝ අත්දකින්න සිදුවන්නත් පුළුවන්. මේ මේ ආදී වශයෙන් ලෝකේ සංස්කාර අනිත්‍ය භාවයට යන නිසා බොහෝ විට අපට දුක් විඳින්නට සිදෙනවා. බාහිර ලෝකේ යම්කම් ජීවීන් නැත්ද ඒ සියලුම ජීවීන් දුකක් වශයෙන් අජීවී සංස්කාර ලෝකයේ දුකක් වශයෙන් අපට පෙනෙන්නට ඕන පැතිරි පැතිරි මේ අනු දුක්ඛ සංඥාව විනිදින්නට ඕනේ. විශ්ව ලෝකයේම සංස්කාර ලෝකයේම පාත්නාව මුළු විශ්වයේම පාත්නාව සකල සංස්කාරයන් ඒකාන්ත දුකක් වශයෙන් අපට පෙනෙන්නට ඕන අවබෝධ වන්නට ඕන නියම සම්මර්ෂණය කිරීමක් තුළින් මේ ඇත අනිත්‍යයි දුකයි කියනවා වගේ නෙවෙයි මේ අවබෝධය අපි ඇති කර ගැනීම ඊට වඩා ඉතාමත්ම ගැඹුරුයි ඉතාමත්ම ප්‍රයෝජනවත් මේ විදිහට බාහිර ලෝකයේ දුක්ඛ සත්‍ය අවබෝධ වුණාට පසුව ඊට වඩා අපි වැදගත්ම කොටසටයි දැන් බහින් කියන්නේ අවශ්‍ය වන්නේ මොකද්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ලෝක දුක්ඛය ගැන මෙතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන සංඛාර කියලා එතනක් වචනයක් තියෙනවා. එතන සංඛාර කියන එකෙන් අදහස් කරන්නේ වේදනාවත් සංඥාවත් හැර සිතේ යම්තා චෛතසික ධර්ම සිතවිලි ඇති වෙනවා නම් ඒ සියල්ලම එතන සංස්කාර ගණයට ගණන් ගැනීම. මේ සංස්කාරය දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්නට ඕනේ. විශේෂයෙන්ම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, විඥානස්කන්ධය කියන අනිත් ස්කන්ධ හතරක් සංස්කාර වශයෙන් තේරුම් ගන්නට ඕන. ඒ තුන්ගෙන් හටගත් ධර්ම වශයෙන් සංස්කාර ස්කන්ධය සංස්කාර වශයෙන් දැනගන්නට ඕන. අත් වශයෙන්ම පංචස්කන්ධය නෙවෙයි සංස්කාර ස්කන්ධය කියනවා නම් මේක ඉතාමත්ම නිවැරදි. ඒක නිසා මේ පංචස්කන්ධ ලෝකය ඒකාන්ත වශයෙන්ම දුක්ඛ වශයෙන් අවබෝධ කර ගැනීමයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. අතීතයේදී පංචස්කන්ධ ලෝකයක් දුකක් වශයෙන් දකින්නට ඕන. දැන් පවතින පංචස්කන්ධ ලෝකයක් දුක අනාගතයේ ඇතිවිය හැකි පංචස්කන්ධ ලෝකයක් දුකක් වශයෙන් පෙනෙන්නට ඕන. තමාගේ පංචස්කන්ධ ලෝකයක් දුකක් බාහිර පංචස්කන්ධ ලෝකයක් දුකක් වශයෙන් පෙනෙන්නට ඕන. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ ඒකකටියෙන් කියනවා නම් දුක්ඛ සත්‍ය කියලා මොකද්ද? මේ කෙටියෙන් කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ පංච උපාදානස්කන්ධේ පැවැත්මම ඒකාන්ත දුක බව පැහැදිලින්නට ඕනේ. මිසේ සම්බුස්කන් පංචස්කන්ධයේ පැවැත්ම නිසා තමයි ජාතියෙන් ජාතියට අපි යන්නේ. ඒ ජාති දුක අපි අවබෝධ කරගන්නට ඕනේ. ජරා දුක අපි අවබෝධ කරගන්නට ඕනේ. ආදී මරණ දුක් ආදී අනන්ත ප්‍රමාණ දුක් අපට මේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම නිසා ඇති වෙනවා ඒවා විස්තර වශයෙන් විශ්ලේෂණය කරමින් බල බල අවබෝධ කර ගන්නට ඕනේ. ජාතිය ගැන දෙන ආකාර විශේෂයෙන් අපාය වෙන තැනක ජාතියක් ගෙන දුන්නා නම් එහෙම අවදාවත්ම සැපක් වුණාක් ගතනෙත් නෑ නිරන්තරයෙන් ගිනිගෙන ලෝකයේ අපාය නිරන්තරයෙන් ගිනිගෙන ඒ ඉන්ද්‍ර මැද පරිවි කරේ දුක් විඳින්නට වෙනවා හේත ලෝකවල ජාති දුක ලබා දෙනවා ඒ හේත ලෝකවල ඉපදුනා නම් ඒ ජාතිය නිසා කන්නට නැතුව බොන්නට නැතුව කෙනසට සුවේසා සමහයට ඇවිද ඇවිද කල්ප ගණන් දුක් විඳින්නට සිදු වෙන අවුරුදු දහස් ගණන් බුද්ධාන්තර ගණන් දුක් විඳින්නට සිදු වෙනවා. තිරිසන් ලෝකයට වැටෙනා නම් ජාති දුක ගෙනත් දුන්නා අනන්ත ප්‍රමාණ තිරිසන් ලෝකයේ දුක් විඳින්නට වෙනවා. ජරා දුකින් අපි අනන්ත ප්‍රමාණ සංසාර ලෝකයේ මේ සසර ගමනේදී දුක් විඳපු දුක් ප්‍රමාණය කියන්නට බැහැ. අතපය වාර නැතුව හැස් කන්නාදී ඉන්ද්‍රියන් දුර්වල වෙලා තමන්ට තමාගේ ශරීරයක් පරිහරණය කරන්නට බැරුව ලෝකයේ වූ ජීවත් වන නිසා ජීවත් වෙමින් අනන්ත අප්‍රමාණ දුක්ඛයට අපි අත්දැක්කා පසුගිය සංසාර ලෝකේ මේ පංචස්කන්ධ ලෝකයේ පවතින තාක් කල්ම මේ ජරා දුකත් අපට අත්දකින්නට සිදු වෙනවා අපි මේ ජීවත් වන්නේ ඒ ජරා දුක ලබා ගැනීමට නොඑකාකාර ව්‍යාධි දුක් අපට ලැබෙනවා විශේෂකම් පාදාංශය දක්වා ශරීරයේ රෝග නොසැදෙන නොතෑදෙන තැනක් නැහැ. ස්පීතාලයකට ගියොත් මේ ආයත පේනවාදී කොයි තරම්නම් ප්‍රබද කියලා. අද මහා නිරෝගී සම්පන්න පුද්ගලයන් වශයෙන් පිනී සිටින අය සමහරට හේත වෙන විට ඇඳෙන් නැගිටින්නට බැරි රෝග තත්ත්වයක් උද්ගත වෙන රෝගයක් ඇති කරන තත්ත්වයක් රෝගීන් රෝගියෙක් වන්නට පුළුවන්. අද පෙනෙන මේ ඇස් හේත වෙනකොට නොපෙනී යන්නට පුළුවන්. අද තියෙන මේ අත්පය හේත වෙනකොට කැටි කැටි බිඳී විනාශ වන්නට පුළුවන්. මේ අද අපි නිරෝගීව සිටියාට හෙට වෙන විට සමහරට කටින් බඩින් මන් නැහෙන් දේ බැගින දේ බමුණේ යන රෝගීන් බවට පත් කරන්නට පුළුවන්. පිළිකා රෝග හැදෙන්නට පුළුවන්. අංශ බාල රෝග හැදෙන්නට පුළුවන්. සමහර විට කෝමා වැනි භයානක රෝග ඇතිවන්නට පුළුවන්. කියා නිම කළ නෑගේ දහසකුත් එකක් රෝග තියෙනවා මේ රෝග එක එකක් ගැන විමස විමසා කොයිතරම්නම් දුක මේ රෝගියෙකුට දුක් විඳින අත්දකින්නට සිදු වෙනවද මමත් මේ තත්ත්වයට බඳුන් වන්නට පුළුවන් මේ රෝගයෙන් මේ විදිහට උන සම්ප්‍රිතාව ප්‍රතිස්ථාවෙන් රෝග පමණක් නෙවෙයි බහානක රෝග සියල්ලම විමස විමසා බලන විට රෝගයන්ගේ දුක්ඛ ස්වરૂපය අපට වැටහි යනවා අපි අත් නොදැක්කත් එම නිසා රෝග දුක මරණ දුක කියලා සීමාවක් ගන්නට ඕන මරණ දුක කියනකොට අපි ගැලසින්දලා මරපු අවස්ථාවක් කෙලවරක් නැහැ. අනන්තකද්ද සංගතයේම දැක්වෙනවා බුදුරජාණන් වහන්සේ මෙලෙස ප්‍රකාශ කරලා තිබෙනවා. ඌරෙක් වෙලා දෙල්ල කපනකොට කියන ඒ ප්‍රමාණය මහණෙනි එඹලගේ මහා මූදේ ජලයට වැඩි. කුකුලෙක් වෙලා දෙල්ල කපනකොට ඔබලගේ කියන්නේ එකතු කළා නම් මහා සාගරයේ ජලය ඉක්මවනවා. ඒ වගේම එක එක සතා බෙලා ඉපදිලා දෙල්ලක පනකොට කිය දේ ප්‍රමාණය එකතු කරා නම් ඒ ප්‍රමාණය මේ සාධනයේ ජලයට අධිකයි. අපි ඒකනම් දීර්ඝ සංසාරයක ඒකනම් දීර්ඝ දුකක් අනුභව කර කර මේ පැමිණෙන්නේ. අපිට ඒක තේරෙන්නට ඕන. මේ මරණ දුක් හේතුවෙන් අපි මරණ දුක කිව්වහම මරණාන්ති දුක්ඛන් කියලා යන්තම් හිතනවා. එහෙම නෙවෙයි. කොයි කොයි ආකාරයෙන් අපිට මරණය සිදුවන්නට පුළුවන්ද? දීයේ ගිනි මැරෙන්නට ගියොත් එහෙම කොයි තරම්නම් දුකක් සිදු වෙනවද? ගින්නෙන් පිච්චී මැරෙන්නට ගියොත් කොයි තරම්නම් දුකක්ද? කවුරු හරි ගෙඩි කියලා කපලා කොටලා මරන්නට ගියොත් කොයි තරම්නම් දුකක්ද? ඒ වගේම මම සාපිකාශා ඉවසන්නට බැරුව ගියොත් කොයි තරම් දුකක් විඳින්නට සිදු වෙනවද? අවුෙන් බැස්සින් මැරෙනවා උෂ්ණත්වයේ විසන්නට බැරුව මැරෙනවා ඉන්දියාවෙන් කටවල 100ක් මැරෙනවා උෂ්ණත්වය වසන්නට බැරුව සීතල වසන්නට බැරුව මැරෙනවා අන් අයගේ හුස්ම හිර කිරීම වලින් මැරීමට සිදු වෙනවා වෙඩි පහරවල් වලට ලක් වෙලා අනතුරු වලට බඳුන් වෙලා මැරෙන්නට සිදු වෙනවා සමහර විට පණ පිටින් කඩ කඩා කනමින් පත්තුන් ඇවිල්ලා අපේ කැලේ කඩ කඩා මරන්නට පුළුවන් අලියෙකුට ඇවිල්ලා අපේ අත්පා කඩ කඩා ගන්නට පුළුවන් මරණ දුක් කුයි තරම් ආකාරයෙන් අපිට අත්දකින්නට සිදු වෙනවාද මේ ආකාරයෙන් මරණ දුක් අනන්ත අප්‍රමාණ අපි අත්දැක්කා මේ සංසාර ලෝකේ තව තවත් හොඳේ සිට මේ මරණ දුක අපට අත්දකින්න සිදු වෙනවා මේ පංචස්කන්ධ ලෝකේ පැවැත්මම මේකාන්තයෙන්ම දුකක් බව අපට වැටහි ගන්නට ඕන. ඒ වගේම කායික දුක් මානසික දුක් පරිලාහ දුක් වගේ අනන්ත අප්‍රමාණ දුක් ගැන අවබෝධ වන්නට ඕන. එසේ අවබෝධ කරගෙන පංචස්කන්ධයේ එක එක ස්කන්ධයක් ස්කන්ධයක් අරගෙන රූපස්කන්ධයේ කෙසේනම් දුකක් අත්පත් වෙනවද? වේදනා සංඥා සංඛාර විඥාන කියන සිසු ස්කන්ධ එකිනෙකක් එකිනෙකක් අපිට කොයි කොයි ආකාරයෙන් නම් දුකක් අත්පත් කර දෙනවද කියන එක අපි විමස විමසා බලන්න ඕන. මේ රූප ලෝකයේ මේ රූපස්කන්ධය මෞපසට ඇතුළු වුණ දවසේ පටන් කොයිතරම්නම් දුකක් අපට ලබා දුන්නාද කියලා විමසනවා. ඒ විමසනකොට අපිට පේනවා අතපය දිග හරින්නට බැරුව ඉතාම සංඛාර සහිතව පිළිකුල් සහිත දුක ධමන තැනක හිර වෙලා මාස 9ක් තිස්සේ අති ප්‍රබල දුකක් අපට අත්දකින්නට ඉඩ සිදු වුණා. අද ඒවා අපට අමතකයි නම් ඒ දුක බින්දා මේ ලෝකෙට බිහි වෙන විට අතිශයින් සම්පාද රහිතව කෑ ගැසගසා කෑ ගැසගසා බොහෝ දුකසේ තමයි ලෝකෙට බිහි වෙන්නේ. කිසිනහා වෙවේ සිනහා වෙවේ බිහි වුණු ලෝකේ සත්‍යෝ නැහැ. මොකද ඒකන් මේක මහා දුකක්. ඊට පස්ව මේ කුංචි දරුවාගේ ශරීරය ඒ මේ තත්ත්වයට වැඩෙන්නට කොයිතරම්නම් දුක්ඛයට අපට විඳින්නට සිදු වුණාද කියලා කල්පනා කරලා බලන්නට ඕනේ. මේ ශරීරයේ පවතින එක මේ කාන්ත දුකක්. හිතගෙන ඉන්නටත් බෑ දුකක්. ඉඳගෙන ඉන්නටත් බෑ දුකක්. නිදාගෙන ඉන්නටත් බෑ දුකක්. ගමන් කරන්නටත් බෑ දුකක්. සාපිපාසා වලින් දුකක්. බඩගින්නට ආහාර දුන්නත් දුකක්. බඩගින්නට ආහාර නොදුන්නත් දුකක්. පිපාසා වතුර දුන්නත් දුකක්. වතුර නොදුන්නත් දුකක්. මේට අමතරව මේක නිරන්තරයෙන් අනිත්‍යයට යන නිසා මේක පෝෂණය කිරීමත් දුකක්. මේක පවත්වාගෙන යාමට නොයෙක් ප්‍රත්‍ය සැකීමක් දුකක් ඒවා සපේ සපයා ඒවා සැපීමට අවශ්‍ය මිලමුදල් සම්පාදනය කිරීමක් දුකක් මේකෙන් ජරා දුකක් එනවා ඉදිරියට, ව්‍යාධි දුකක් එනවා ඉදිරියට, මරණ දුකක් ඉදිරියට එනවා. මේ රූපස්කන්ධ ලෝකයේ තිබෙන සාකල් දුකෙන් ගැලවීමක් නැහැ. යම්තාක් ලෝකේ දුක් ඇතනම් ඒ සියලුම දුක් මේ පංචස්කන්ධ ලෝකේ පවතින තාක්කල් පදිනවා. මේ පංචස්කන්ධයේ නැත්නම් දුකක් කියලා එකක් නැහැ. රූපස්කන්ධයේ ඒකාන්ත වශයෙන් නොඑක ආකාරයෙන් දුක් ලබා දෙන ආකාරය අවබෝධ කරගනිමින් දුක බව අවබෝධ කරගන්නට ඕන. ඊටේ තිබ්බ රූපයක් මේ තුලින්ම මට දුකක් දුන්නා. දැන් තියෙන රූපයක් මෙලෙසින්ම මට දුකක් ලබා දෙනවා. අනාගතයේ තිබෙන්නට ඉඩකුල තිබෙන්නට හැකි මේ රූපස්කන්ධය තුලින් මට අත්දකින්නට සිදුවන්නේ මේට වැඩිය ප්‍රබල දුකක් කියන බව අවබෝධ කරගන්නට ඕනේ. අපේ ශරීර ශක්තිය හීන වෙනවා එන්න එන්නට. ඒ නිසා මේ දුක එන්න එන්න වැඩි වෙනවා. අඩුවීමක් නෙවෙයි. ඒ தත්ත්වය පැහැදිලි අවබෝධ කරගෙන මගේ ශරීරයේ යම්සේ දුකක්ද එලෙසින්ම මේ බාහිර ලෝකයේ රූපස්කන්ධයක් පවතිනවා නම් යම් සත්‍යයකට ඒ රූපස්කන්ධය තුළින් ඒ සත්‍යයන්ට ඒකාන්ත වශයෙන්ම දුකක්මයි දුකක්මයි ලැබෙන්නේ කියලා අවබෝධ කරගන්නට ඕනේ. රූපදුබේ එකම අපමර්ථේ නුගතන්නක් රූපකැලක් සුඛයක් ලබා දෙන කොටසක් නොවන බව අවබෝධ කරගන්නට ඕනේ. ඒක වැටහෙන්නට ඕනේ. එකං රූපං අනේ යෙදේ රූපේ දුක්ඛ රූපේ දුක්ඛ කියන එක නෙවෙයි මෙසේ විමස විමසා සම්මස්තනය කර කර සම්මස්තන ඥානය තුලින් ඇති කරගන්න අවබෝධයක් අපට ප්‍රායෝගික වශයෙන් උපකාර වන්නේ නිවන සාක්ෂාත් කිරීමට මෙසේ රූපස්කන්ධය දුක්ඛ වශයෙන් අවබෝධ කරගෙන තමාගේ අත්‍යත්තික සහ බාහිර වශයෙන් ප්‍රතිකානාල උපච්චුප්පඥාන කාලත්‍රයේ වශයෙන් එය පස්සාකාරයෙන් විමසලා ඊට පස්ව වේදනා ස්කන්ධයේ දුක අපි බලනවා වේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනටම කියන වචනයක්. දුක්ඛ වේදනාව පමණක් කියන වචනයක් නෙවෙයි. දුක්ඛ වේදනාව අසන්නතෝ දක්කබ්බා දුක්ඛ වේදනා අසන්නතෝ දක්කබ්බා කියලා බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙනවා. දුක්ඛ වේදනා මේ උණක් වශයෙන් දකින්න. අපේ ඇඟට යකඩ උඩකින් අනිනවා අනිනවා අනිනවා. දුක්ඛ වේදනා අසන්නතෝ දක්කබ්බා. මේ දුක්ඛ වේදනාවේ කාන්තෙන්ම දුක. ඒක ඉතින් කවුරුත් දන්නා දෙයක්. ඒ ගැන අමුතෙන් කියන්නට දෙයක් නෙවෙයි. නෑ. මේ දුක් වේදනාව ඇති වෙන ආකාරයක් බලන්නට ඕන. නොඑක් නොඑක් ආකාරයෙන් අපේ ශාරීරික දුක් වේදනා අපිට වෙනදෙනවා. මානසික දුක් වේදනා අපිට ඇති වෙනවා. ඊළඟට උපේක්ෂා වේදනාව අනිත්‍යතෝ දැක්කත් අනිත්‍යයි අනිත්‍ය නිසා දුක්ක් වශයෙන් දකින්නට යේ. අනුපේක්ෂා මදහත් වේදනාවක් ඇති වී නැති වී යන ධර්මයක්. ඒකත් ඒ තරම් බල කරුණක් නෙවෙයි. බදාම වැදගත් වන්නේ සුඛ වේදනා දුක්ඛතෝ දැක්කත් සුඛ වේදනාව දුක්ක් වශයෙන් දකින්න කියන එකයි. මේ සුඛ වේදනාව ස්වභාවයෙන්ම අපට ඇති වෙනවා නම් නිස්සාරකම ඇති වෙනවා නම් කිසිම දුකක් අපිට නැහැ කියන්නවත් පුළුවන්. සුඛ වේදනාව උපදවා ගැනීමට නොඑක ආකාරයෙන් අපි අටයුතු රැස් කරන්නට ඕන. ඒ සුඛ වේදනාව ලබා ගැනීමට ඒ සංකත වශයෙන් කළ යුතු ඒ සියලුම කර්තව්‍යයන් ඒකාන්ත වශයෙන් දුක් වශයෙන් අපිට පේන්නට ඕනේ. එසේ ඇති කරගත් සුඛ වේදනාව මොහොතකින් නැති වී යනවා. ඒ දුක් සුඛ වේදනාවේ විපරිණාමයෙන් ඇතිවන දුකත් අපට පෙනී යන්නට ඕන. සුඛ වේදනාවේ සංකත දුක, සුඛ වේදනාවේ විපරිණාම දුක. ඊට අමතර මේ සුඛ වේදනාව අල්පා ගැනීම නිසා, උපාදාන කිරීම නිසා මම සුඛ වේදනාව විඳිනවා, මගේ සුඛ වේදනාව කියලා ග්‍රහණය කරනවා. ඒ නිසා අපි ජාතින් ජාතියට යනවා සමහර කුසල කුසල සංස්කාර රැස් කරනවා ඒ හැස්කිරීම නිසා අනන්ත ප්‍රමාණ සංසාරික දුක් විඳා ඉදිරියට එසේම දුක් විඳින්නට සිදු වෙනවා මේ සුඛ වේදනාව තුළින් කියන එක අපට අවබෝධ වන්නට ඕන.